සියලු දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු. අපි චන්නගේ ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරලා දෙන විදියට. ගරු ස්වාමින් වහන්සේ පහත අවස්ථා දෙක අතර වෙනස පැහැදිලි කර දෙන්න. පළවෙනි එක කෙනෙකුට සතිය වැඩිවීමෙන් යහපත් වූ ප්‍රතිඵලයක් ඇති වෙනවා. දහම් දැනුම තියෙනවා. එබැවින් එම ප්‍රතිඵලය කායාන කායානු වේදනානු චිත්තානු ධම්මානු පස්සනාවන් සමග ගලප ගලපා බලනවා. එවිට පෑදෙන පැනෙන නොපැනෙන තැන් පෙනෙනවා. දෙවෙනි එක තමයි තව කෙනෙකුට සතිය වැඩිවීමෙන් එම ප්‍රතිඵලයට ප්‍රතිඵලයම අත් වෙනවා. නමුත් එතරම් දහම් දැනුමක් නැහැ. ප්‍රතිඵලය සතර සතිපට්ඨානයේ සමග ගලපා බැලෙමකුත් නැහැ. මේ දෙදෙනාගේ ආර්ය මාර්ගයේ ඉදිරියට වැඩිීමේ වෙනසක් ඇතිද? එසේනම් කුමක්ද? තෙරුවන් සරණයි. ප්‍රත්‍යක්ෂයේ ඉස්සර වෙච්ච තරමට ඒ ප්‍රතිපලය බොහොම දුරදි කියනවා. අනිතික අනුමාන ඥාන, චින්තාමය ඥාන, ඊගොත් පොඩි සතුටක් ඇති වෙනවා නමුත් ප්‍රත්‍යක්ෂේ තරන්නේ නැහැ. ඒ නිසා මේ දෙකෙන් සාමාන්‍යයෙන් මේ prolific එහෙම නැත්නම් lucrative කියන වචන පාවිච්චි කරන එක එච්චරම හොඳ එකක් නෙවෙයි. lucrative හිත හිත බලන එක. ඒක හරි Tamange වගේ හිත නමුත් ඒක yaadෙන්නේ නැහැ. ඒක පැත්තක දාලා භාවනා කරන කීට වඩා හොඳයි. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාලයටම ගියොත් ඒ වගේ lucrative පැත්තට යන philosophy පැත්තට යන හරියට තියෙන departments. භාවනා කරන departments නැහැ. ඉතින් ඒක අර මේ washable paint එකකින් paint කරා වගේ තෙමිලා හෙදිලා යනවා. භාවනා කරන එක එච්චරම ලුක්‍රටිව් නෑ. එච්චර ප්‍රොලිෆික් නෑ. ඉතින් ඒ නිසා මේ උඟ දිනේ පෙළඹෙන්නේ නමුත් yaadena උත්තරේ එතන තියෙන්නේ. ඒකෙන් ගත්තොත් permanent paint එකක් වගේ තියෙ ඒක තමයි අද අද ලෝකේ බුද්ධ ධර්ම ගොඩක් වෙලාවට අර psychological game එකක් විදිහට හිත හිතා කල්පනා කර කර බල බල ඉන්නවා. ඉතින් ඒක නිසා මේ මේකට නිකන් වාදයට එන්නේ අභිධර්මයේ සහ බුද්ධ වචන දීලා තියෙන commentaries. ඒවා හරි lucrative, ඒවා හරි rational, ඒවා හරි මේ reasonable. ඉතින් කියවන්නේ යන්න ගියාම ඉවරයක් නෑ. පුදුමාකාර knowledge එකක් තියෙනවා. භාවනා කරන්න වෙලාවක් නෑ. ඉතින් ඒකට යන හුඟ දෙනෙක් අද විශේෂයෙන්ම බටහිරෙන් යන කට්ටිය අභිධර්ම පාඩම් වල කමෙන්ටරිස් කියවනවා. ඒක ලිවෙලා ඒ ඒ තියෙන අර ඇකඩමික් මේ ආශාව ක්‍රියාත්මක කරනවා. භාවනාව මේක ඒකෙන් වළකිනවයි කියලා භාවනා කට්ටිය මේ ඇකඩමික් කාට දොස් කියනවා. ඇකඩමික් කට්ටිය කියනවා නෑ අපිටත් යම් කිසි විදියක thrills and frills තියෙනවා මේක කියනකොට. දෙකම බොරු නෑ. ඒකෙදි ආරක්ෂාකාරී වචනයක් කියනවා පන්දිස්වාමීනාසේ බුරුමේ අපවත් වෙච්ච. කියනවා ඒ ඇකඩමික් නැත්නම් ඒ ලුක්‍රටිව් කල්පනාව හැම වෙලාවෙම බාධාකාරී නෑ. ඒක ස්ට්‍රැටජිකලි පාවිච්චි කරන්න දන්නවා. භවනා කරපු එක මේ ඇනලිසිස් කර දැම්මොත් එයා දක්ෂයි. ප්‍රත්‍යක්ෂ කරපු දේ චින්තාමේ දාන එක දක්ෂයි. චින්තාමේ ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂයට ගියොත් තමයි අමාරු වෙන්නේ. ඒ නිසා horse before the cart, cart before the horse කියලා කියනවා. cart before the horse තමයි theory කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කර ගැනීම සඳහා සතිය අධ්‍යක්ීම ඉදිරිපත් කරමි. හමුවන හමුවන අරමුණට සිහිය පිහිටුවමින් සක්මන් කළෙමි. එකවරම දැනුනේ සතියට බොහෝ අරමුණු එකවරම හමුවන බවකි. එවිට දැන ගැනීම අසීමිත බව ඒකට ගෙන ගෙන ඒ තුල සතිය පිටවා සක්මන් කළෙමි. එවිට තේරුණේ අසීමිත දැන ගැනීම අතර ඇතිවන සිතුවිලි වලට සිත රණ්ඩු කරන බවයි. ඒ රණ්ඩුවද නවත් නවතිනවා නම් හොඳයයි සිතේ. තේරුවන් සර්. ඔය මේකට දැන් choiceless awareness කියනවා. පේන දේ වර්ගීකරණය කරන්න එපා. හොඳ නරක හරි වැරදි ස්වභාවික මේ සාධාරණ සාධාරණ මොකුත් නැතුව එන්න ආරිනවා. එතකොට තේනවා අපිට මේ වර්ගීකරණය නොකර ප්‍රීමෙඩිටේටඩ් අදහස් නැතුව බලාන ඉන්නත් බෑ. එනේ එන එක අපි කරන්නේ choice choosing choosing capacity එකක් තියෙනවා. එතන තමයි අපේ පෞරුෂත්වය, අපේ රුචිකත්වය, අපේ මති මතාන්තර බලපාන්නේ. ඉතින් ඒක නිසා ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් choiceless awareness එකකින් එතකොට අර දරත නැහැ, අර පරිලාහය නැහැ, අරි දැවිලි දැවිලි ඉන්නේ. නමුත් ඒක කරගන්න බැරි තරම් අපි අබ්බැහියක ඉන්නේ. දකින්න දේ දකින්නවත් එක්කම මෙෂර්මන්ට් කරනවා. එහෙම නැත්නම් ජජ්මන්ටල් වෙනවා. ඒක නෑ පොඩි ළමයින්ගේ. පොඩි ළමයින්ට ඒක ගන්න ඒ කට්ටියකට යාඩ් ස්ටික් එක අහුවෙලා නෑ තාම. අපිට වගේ මිනුම් දණ්ඩක් නැහැ. අපි හැම වෙලාවෙම දකින දකින දේ මිනුම් දණ්ඩෙන් බල්ලා තමයි ගණිතය ඊට පස්සේ ඇත්තටම දකින්න දකින්න දේ දකින්නේ අපි දකින්නේ අපි දකින්න බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒක නිසා අපි දැක්කයි කියලා කිව්වට දැකලා නෙමෙයි කතා කරන්නේ. දකින්න නම් ඒක නැවත දකින්න ඕන. ආයෙත් දකින්න ඕන. දකින්න දකින්නකොට හිතා ගන්න ඕනේ ඉස්සල්ලාම මූණ මුණත වටිනාකම කියලා කියන ෆේස් වැලියු. ඒ ෆේස් වැලියු එක නැවත නැවත බලන්න බලන්න බලන්න වෙනස් වෙනවා. අපි ගොඩක් වෙලාවට face value එකට decision එකක් අරගෙන commit වෙනවා. ඊට පස්සේ ඉතින් too late. මොකද අනිත් ගානේ ඒ බලපෑකේ යථාර්ථය මත වෙනකොට අපි ගත්ත තීන්දුව වැරදි. ලව්ව ෆෑස් වල වෙන්නේ ඒකයි. දකින්නකොටම පහදිනවා. හරි ආසාවක් ඇති වෙනවා. ඉතින් ඉක්මනට බඳිනවා. බඳලා පස්සේ බලනකොට යකා. ඊට පස්සේ too late. නීතියත් කරලා තියෙන්නේ එහෙම බෑ. බඳලා පස්සේ ඉතල බඳපල්ලා ඉල ඉක්මනට බඳිනවා. බඳුවාට පස්සේ ආයෙ ගලවන්න බෑ. මං කියන්නේ බඳින්න නැතුව මේ ලිවින් ටුගෙදර් කරන්න කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. මෙතෙන්දි පොඩ්ඩක් ප්‍රවේශමෙන් අනේක තමයි මේ පරණ ක්‍රමී. කේන්දර බලලා නැකත් බලලා ගෙවල් වල බලලා ගියාම කියන්නේ ගෙල්ලේ ගෙදරට බලන ගියාම මේ ගෙදර තියෙන අලු අලු පාටද කියලා බලන්න ආවයි කියලා කියනවා. කුස්සියට ගියාම අහන්නේ මොනවද මේ බලන්නේ? නෑ නේ මේ මේ අලුත් අලු පාටද කියලා බලන්න ආවා. යන ගමන් වී අටුවට නිකන් මෙහෙම තට්ටුවක් දාගෙන යනවා ඒක පිළිලද නැද්ද කියලා බලන්න. මේ මේ තට්ටුව. ඒ දෙක කරනකොට අපිට අර බලන්න තියෙන මේ කියන්නේ මේ feasibility study එකට වෙලා වැඩිනේ. නිරීක්ෂණ වැඩි කරනවා නිගමන අඩු කරනවා. ඉතින් ඒක කැමති නෑ දෙමාපියෝ එකට කැමති නැණට ඒ බඳින දෙන්න කැමති නෑ. අම්මලා තාත්තලා ඇඟිලි ගහීමකට කැමති නෑ. ඒක හොඳම දේ නේ බඳගනිලා. බඳලා බලනකොට මගුල් දික්සස මගුල් රෙජිස්ටර් කරනට වැඩිය දික්කස රෙජිස්ටර් වෙනවා. අද වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ අර ඒ මුණත වටිනාකම එහෙම නැත්තම් ෆේස් වැලියු එකට යට කරන එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ ඉච්චරයි. දැකපු ගමන් ඒක ගන්න හදිස්සි වෙලා ගිහිල්ලා අරයට ඉස්සලා ගිහිල්ලා ගන්න මට්ටමට හදනවා. ඊට පස්සේ යටින් බිලේ තියලා තිනවා විකුණු බඩු නැවත බාර ගන්න නොලැබේ. පුංචි අකුරෙන් ගන්න තියෙනවා. ආ ගෙනිච්චට පස්සේ බිල බලනකොට කියන මේ ගෙනිච්ච නම් ආය ගන්නෑ. ගරු ස්වාමින් වහන්සේ අවස්ථාව sitting meditation සිත හොඳින් ඒකාග්‍ර ඒකාග්‍ර සෙටල් වී ඇත විතක්ක ਵਿਚාර නැත උඩුකය ලක්ෂයක් 1. ලක්ෂයක් වටා දෝලණය වෙමින් පවතින බව දැනේ ආනාපාන සයිකල් එක හොඳින් පෙනේ ප්‍රාශ්වාසය almost to the end දෙකිය හැක නමුත් at the very end හුස්ම naturalද Uh, manipulated කියා ෂුවර් නැත. natural යයි සිටිය හැකි අවසාන අවසානයේ වරක් දෙවරක් දැකීම එහිදී පැන uh, පැන කියා වෙන කෙනෙක් දාන්න වෙනා මේකට අද අවසාන දවස් උනත් මට කියන්න තියෙන ඉතින් එහිදී පැන කියා වැනි හැඟීමක් දැනුණා. මේ අහගෙන ඉන්න කට්ටිය අසරණ නනවා කියවන එක තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. සමා වෙන්නේ. මම තව පාරක් කියවන්න. ඉතින් මේක තියෙන විදිහට තමයි මම කියවන්නේ ස්වාමීනි. නෑ නෑ තියෙන විදිහට කියනවා අපි එහෙම ප්‍රශ්න කරන්නේ. ඒකම තියෙනවා. ප්‍රාශ්වාසයේ ප්‍රාශ්වාසයේ ඉවර වෙන තැන දැකිය හැක. නමුත් ඒකේ අන්තිම අවස්ථාව හුස්ම ස්වභාවිකද එහෙම නැත්නම් ක්‍රියාත්මක ක්‍රියාද කියා sorry මට නාර sorry කියන්නයි තියෙන්නේ <laughs> ස්වභාවිකයයි සිටිය හැකි අවසාන අවසානයේ වරක් දෙවරක් දැකීම එහිදී පැන ගියා වැනි හැඟීමක් දැනිනි මේ අවස්ථාව ග්‍රහණය කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදේශ පදමි. තෙරුවන් සරණයි. ලියපෙකන කියවමුකෝ මේක. එහෙම නැත්නම් මේ කියවන එක නම් සම්පූර්ණ හතුරුකමක් කරන්නේ. සම්පූර්ණ ඒක අදහස මරනවා. සිටින් මෙඩිටේෂන් වලදී හිත හොඳට සෙටල් වෙලා තියෙනවා. විතක් ਵਿਚාර නැති තරම් උඩුකය ටිකක් පොයින්ට් එකක් වටේ දෝලණය වෙනවා වගේ දැනෙනවා. ආනාපාන සතියත් හොඳින් පේනවා. ප්‍රශ්වාසය අන්තිම වෙනකම්ම වගේ දකින්න පුළුවන්. ඒ වුණාට අන්තිම වෙලාවේදී ඒ හුස්ම ප්‍රශ්වාසය නැචුරල් um, එකද එහෙම නැත්තම් මම ඒක මැනිපුලේට් කරනවද කියලා මට ෂුවර් නැහැ. Uh, එක සැරයක් දෙපාරක් විතර uh, ඇත්ත එක කියන්නේ නැචුරල් එක කියලා හිතන එක දැක්කා. ඒ වෙලාවේ නිකන් නිකන් පණ ගියා වගේ uh, දැනුණා. ඒ වුණාට තාමත් ඒක හරියටම ග්‍රහණය කරගන්න බැරි නිසා ඒකට මොන හරි උපදේශයක් බලාපොරොත්තු වෙනවා. දැන් දෙතුන් සැරේ බලපේක හතරපස්සෙන් කරන්න බැරි අප අපහැදිකමක් හෝ අපහසුතාවයක් තියනවාද නැත්නම් ඇයි දිගට කරන්න බැරි මේ දෙතුන් සැරයක් බලපේක තුන් හතර සැරයක් හතර පහ සැරයක් පහ හය සැරේ කරන්න බැරියයි ඒක ඒක දිගටම බලාගෙනකොට එතනට ගිහිල්ලා නතර වෙනවා හරි අපිට ඒ නතර වෙන සංසිද්ධිය අපිට බලන්න ඕන පණ යන තැන බලන්න ඕන. පණ යන වෙලාවට අපිට බය හිතෙන එක වෙනම දෙයක්. ඉතින් කොයි වෙලාව හරි මැරෙනවනේ ඕක ගාලා මැරෙනවා තව තව බලන්න ඉන්න එකයි. ඒතර එකක් <clears throat> ඒ වෙදාවේදී එන චකිතේ නැති වෙලා යනවා. අන්ත හුස්ම කියන එක කෙලවරක් නැතුව තියෙනවනේ. ඒක ඒක නැවත නැවත බලන එක විතරයි බුදුහාමරගේ තියෙන ප්‍රත්‍යක්ෂ උනාස් කියන්නේ අනුපස්සනාව. මේකම නැවත නැවත බලන්න. ඒක බලන්නේ නැති වෙන්න අපේ නගින ප්‍රශ්නය කොහෙන්ද එන්නේ කියලා බලන්න. ඒක නැවත බලන්න අපිට කිසි බාධාවක් නැහැ නේ. ඒතිෙදී අයි ප්‍රශ්නයක් නගන්නේ මෙතන. ඒ අන්තිම අවස්ථාව ඒක නැචරලි එනවාද එහෙම නැත්නම් මට ඒක ඒක ඒකට උත්තරේ තියෙන්නේ නැවත නැවතමක බලන එක. නැවත නැවත බලන එක වෙනුවට ඇයි ප්‍රශ්නයක් අහන්නේ? තමන්න පුළුවන් ඕන තරම් මේක නැවත නැවත බලතයි. ඒ වෙනුවට අපි හිතනවා වෙන කෙනකින් අහුවොත් උත්තරයක් හම්බෙයි කියලා. බුදුහාමුදුරන්ගෙන් හම්බෙයි කියලා. ඒ වෙනුවට තමන්නක ඔක්කොම ටූල්ස් ටික තියෙනවා. ওই රිසර්ච් එකමයි කරන්න ඕන. නැවත නැවත කරන්න ඕන. ඒ දේ කරන්න අපිට කිසිම බාධාවක් නැහැ. මුළු ලැබ් එකම තියෙනවා. මේක රිකරන් ප්‍රොසෙස් එකක් කියන්නේ. අපිට තියෙන්නේ ප්‍රොසෙස් එක නෙමෙයි බලන්න. ප්‍රොසෙස් එකේ ස්පෙસિෆික් ප්ලේස් එකක් බලන්න. ඒක කොහොමද තියෙන එක ඇති වෙනවා. ඒ දෙකම හැම වෙලාවෙම මිස්ටික්ස් ඇන් රියැලිටි අතරමැද තියෙනවා. ඕක දැක්කනම් අපි කතා කරන්න බයයි. මේක කරපු දෙයක්ද කෙන දෙයක්ද කියලාවත් අපි දන්නේ අපි බැලුවේ නැත්තම් හරියට අපි කියන නෙමෙයි කෙරුවමයි. නැත්තම් කෙරුණමයි කියනවා. ඉතින් මේ දෙකම වැරදි. නැවත නැවත බලන්න බලන්න කතාව අඩු වෙනවා බැලීම් වැඩි වෙනවා. අපි කරන හැම කතාවකෙම අපි අහුවෙනවා. අපි කතා කරන්නේම නිරීක්ෂණේ අඩු වෙන තරමට තමයි. හුඟක් නිරීක්ෂණේ කරන්න කරන්න ගොළු වෙනවා. මොනම දෙයක්වත් අපිට දකින්නත් බෑ මොනම දෙයක්වත් වෙන හැටියට කියන්නත් බෑ. කිව්වයි කියලා කියන්නේ <clears throat> නොදැක්ක දෙයක් ස්ථාවර කරගන්න කරන ප්‍රයත්නක් විතරයි. ඒ නිසා කියනවා වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරන්න අඩුවෙන් නිගමනය කරන්න. නැවත නැවත නිරීක්ෂණය කරන්න හම් වෙන අවස්ථාව තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඉතින් manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ. ඉතින් අපිට තියෙන ෆුල් ටයිම් දාලා ඒකටම ඇස් දෙක කරවිල වෙනකන් ඒකම බලාගෙන ඉන්න ඕන. එතන බලාගෙන ඉන්න දෙන්නේ නැති එක තමයි මායя කරන්නේ. මායя කරන්නේ මේක ඉවර වේගන එනකොට ඊගාට එන එකයි දෙක ගැට ගන්නවා අර අර අගාධය පෙන්වන්න දෙන්නේ නැතුව. ඒක තමයි තෘෂ්ණාව කරන්නේ. මේ සිදුවීම හමාර වෙනවත් එක්කම <clears throat> අපේක්ෂාවක් මාර්ගෙන් කුතුහලයක් මාර්ගෙන් අර අගාධය පෙන්වන්න නැතුව ඊගාව වෙන එකට පටලවනවා. මේ දෙක තමයි තෘෂ්ණාව කියන බුදුරජාණන්සේ කියනවා සිබ්බණී කියලා. සිබ්බණී කියලා කියන්නේ ගැටලන්නිය. බුදු ඒ වෙනුවට බුදුරජාණන්සේ කියනවා මායя කරන්නේ ගැට ගන්න එක. බොතන හොඳටම නතර කරලා නැවතිල්ලේ. බලාගෙන ඉනකොට ටික ටික ටික ටික මේක ගෙවිගෙන යන හැටි අරක පටන් ගන්න හැටි පේනවා. එතනදී තෝන්තු වෙනවා. වක්කාර වෙනවා. බය ඇති වෙනවා. අසරණ වෙනවා. අනාථ වෙනවා. ඉතින් තමයි ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. අපි මේ ශ්‍රද්ධාව කියන එක ප්‍රසාද සද්ධාව නෙවෙයි බැසගත්තු සද්ධාවක් ඕනේ කරන්නේ එතෙන්දි තමයි නෑ මේ මොනවා වුණත් මගේ සද්ධාව කැඩෙන්නේ නෑනේ සීලය කැඩෙන්නේ නෑනේ පුළුවන් නම් සතියත් කඩන්න නැතුව ඉන්න බෑ මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ අපි නොගිය පළාතකට හැම හැම සීදි දෙකක් මැදම නිවන තියෙනවා අපි මේ හදිසි ගමන නිසා පැනගෙන යන්නේ ඕනම තැනක අතරමැද මේ මැද බැලුවොත් එතන නිවන තියෙනවා. ඒක අපිට බයක්. ඒක අපි අසරණ ගතියක්. ඒක අනාථ ගතියක් අපිට පේන්නේ. ඒක තෝන්තු ගතියක් පේන්නේ. ඒක තිබුණු අපේ ඇදහිම් ප්‍රමාණය දෙදරන තැනක් තියෙනවා. මුත් බුදුරජාණන්සේ දැක ඒක නැවත නැවත බලන්න පුළුවන්කමක් තියෙනවා පෞරුෂත්වයේ තියෙන කෙනාට. අපිට පෞරුෂත්වයක් නැහැ. අපි ඒක ඇල බලන්නේ නැතු ඊගාවට එන එක බලනවා. ඒකත් ඉවර වෙන ඉතල ඊගායක බලනවා. ඉතින් බල බල බල බල යනවා මිසක් ආ. එකම සිද්ධියකවත් මුලැමැදාග හරියට දකින්නේ නැහැ. ඉතින් කොතන කරි පටන් ගත්තට පස්සේ මේක අභියෝගයට ගත්තට පස්සේ ඒ දැකීමත් එක දවසේ එක සැරේ වෙන්නේ ටික ටික ටික ටික ගෙවි යන දිහාට පුරුද්දක් ඇති කරනවා. ඒක කියනවා නිරෝධානුපස්සනාව කියලා. නිරෝධය අනුව බලනවා. කයානුපස්සනාව, ක්ෂය වීම අනුව බලනවා. වයානුපස්සනාව, වැය වීම අනුව බලනවා. පටිනිස්සග්ගානුපස්සනාව, ගෙවීම අනුව අතහරන දේ අනුව බලනවා. දැන් අපිට අතහරන දේ බැලීම අවමංගල්‍යක්නේ මරණේ. ගයක් කඩලා වැටෙනවා, ගහක් කඩාන වැටෙනවා, දරුවෙක් නැති වෙනවා. ඒ වහවමංගල්‍යනේ. ඒ බය තමයි මාරේ අපිට දීලා තියෙන්නේ. ඒක තමයි අපේ සනුවරේ අපට දෙන්නේ. අපි දැනගන්නේ උපදිනම් මැරෙනවා ඉතින් මොනව කරන්නේ? මැරෙන දිහා බලන්නේ. ඒක අපි හිතන්නේ අවාසනාවක් කියලානේ, අමංගල්‍යයක් කියලානේ. මේ අභද්‍ර දෙයක් කියලානේ. ඉතින් නිවන එතන නම් තියෙන්නේ. අපි මොකද්ද මේ නිවන කියලා අතහැරලා තියෙන්නේ? නැත්නම් අපි මොකද කරලා තියෙන්නේ නිවනට අවමංගල්‍යයක් කියලා දාලා තියෙනවා. නිවනට අබද්‍ර දෙයක් කියලා දාලා තියෙනවා. නිවනට මේ දුමංගලයක් කියලා දාලා තියෙනවා. ඒකල සුමංගල තියෙන පැත්තේ නිමල හොයනවා. නිවන හොයනවා. ඒ හම්බුනට අහුවෙන්නේ නැහැ නිවන තියෙන්නේ මෙතන. Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව හම්බෙන්නේ අපිට. ඉතින් මේ Nirodhe දකින්න යනකොට එන තෝන්තු ගතිය අපිට මේ වෙලා තියෙන්නේ. වක්කාර ගතිය. allergic reaction. ඒ කියන්නේ වැඩේ හොන්තටම යන වෙලාව. අපි වැඩේට ඒ කියන්නේ face to face වැඩේ වැඩ දෙන වෙලාව. ඒකට ලෑස්ති වෙලා යන්න උනනි දවසේ රාජා හෝ මා හෝ ගංගා හෝ. එහෙම නැත්නම් මේ කම්මෝගෝ චිකාගෝ. ඒ ගිවිනට උතන මහලු ගොඩේකුත් නැහැ. එහෙම ලෑස්තිලා ගිය කෙනාට එතන හැප්පෙන්න දෙයක් නැහැ. ඒ අර බෝල්ඩ් ලුක් එක විතරයි ඕන කරන්නේ. අන් අන් වේවරින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අපි බැලුවත් නැතත් වෙන එකනේ. මෙතන බලන එක විතරයි තියෙන්නේ under the light of mindfulness කියලා. ගරුතර ස්වාමින් වහන්සේ මින් පෙර යෝගාවචරයෙකුගේ ප්‍රශ්නයකට ඔබ වහන්සේ දුන් පිළිතුර සංක්ෂිප්ත කරමි. මම මෙසේ තේරුම් ගත්තෙමි. සතිය පවත්වා ගැනීමට දක්ෂයෙක් වූ විට භාවනාවේ සිටියදී ඇතිවන රාග සහ ද්වේෂ සිටිවිලි දෙස චිත්තක්ෂණයෙන් බලන්න. ඉන්පසු අරමුණට එන්න. <clears throat> මෙසේ චිත්තක්ෂණයේ දෙක තුන යනාදී වශයෙන් ඒ දෙස බලා හඳුනාගෙන නැවත අරමුණට සතියේ ගෙන එන්න. මම මේ තේරුම්ගත් විදිය හරිද? තෙරුවන් සරණයි. ඒක පැත්තක් ඒකේ විස්තර වෙනවා. ඒක ඉතින් විවිධ පැති දෙන්න පුළුවන් මේ රචනය අලංකාර කරන්න. අපි ඉස්සර කෙරුවේ රාගේනකොටම ඒකට පන්දෝත්සාහය වෙලා ඒක දුරුවන් කරන්න හදනවා මිසක ඒ දිහා මේ ස්වභාවයෙන් මතුවෙච්ච දෙයක් ධර්මානුකූලව මතුවෙච්ච එකක් හේතුඵලයෙන් මතුවෙච්ච එකක් කියලා බැලුවේවත් නැහැ. නමුත් බැලුවොත් පේනවා <clears throat> රාගය හරි ද්වේෂය හරි ඒක දිහා බැලුවොත් පේනවා යම් වෙලාවක අපි මූල කර්මස්ථානයේ අනිච්චන් දුක්ඛං අනත්තං හරි මුලැමැදාකාරය දකිනවා වගේ ඒ අනුසාරයෙන් රාගයේත් මුලැමැදාක දකින්න නම් රාගයේ දේශ බලන්න ඕන. ද්වේෂයේ දේශ බලන්න ඕන. අර ඉස්සර තිබුණු කරප්පං ගතියට ඇලර්ජික් ගතියට අපි ගන්න එනකොටම අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. දැන් ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. ඒකට ආතතියත් අඩුයි. එතකොට මේ රාගය හා ද්වේෂය කියන එකට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න නොවෙන්න හිත හදා ගන්න ඕනේ. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරලා මේ පිරිසක් එක්ක එකට ඉඳලා කරගන්නේ. ඊට පස්සේ බලනකොට එහෙ විදියට බැලුවොත් රාගේ රාගයක් වෙන්නේ නැහැ. රාගේ නිකන් අරමුණක් වෙලා යනවා යන්නේ. රාගේ අරමුණක් වෙලා අපිට වද දෙන්නේ අර ප්‍රතික්‍රියා කර ප්‍රමාණය තමයි. රාගය නෙවෙයි අතට වද දෙන්නේ අපේ ප්‍රතික්‍රියාවයි අපට වද දෙන්නේ. ඉතින් සෑ ප්‍රතික්‍රියාව අඩු කර ගන්නකොට බල කඩනකොට Tamanට ඇති වෙන නපුර අඩු වෙනවා. ওই මොනම දෙයක්වත් අපිට නපුරු කරන්න වෙන්නේ. ඒකට කිසිම එජෙන්ඩා එකක් නැහැ. රාගයට කිසිම එජෙන්ඩා එකක් නැහැ මට කරදර කරන්න. මයි ළඟ තියෙන කරදරයක් එනකොටම ඒකට දමලා ගන්න. දමලා ගියාට පස්සේ ඉතින් ඒ ප්‍රතික්‍රියාවෙන් තමයි සිද්ධ වෙන්නේ. පුංචි නව කතාවක්, කෙටි කතාවක් කියුවා. ඒක මිනිසෙකුට නාඩි වාක්‍ය වගේ ස්ථිරවම කියලා තියෙනවා. අහවල් දවසේ අහවල් වලටම සර්ප විසකින් නැහිනොයි කියලා. ඉතින් ඒ වෙලාව ඉඳලා මේ මිනිසා කෙට්ටු වෙන්න පටන් ගත්තා. මැරනවා මැරනවා මැරනවා මැරනවා කියලා. හම්බෙන් යාළුවෙකුට කියනවා. ඊට පස්සේ යාළුවගෙන මොකටද බං ඔය නසත්‍රේ බාරගන්නේ මැරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අරුක නෑ මචං කිව්වට ඕක මැරනවාමයි කියලා. ඊට පස්සේ ඌ කියනවා හරි මං ඔබ ගිහලා නැවක තියන්න. දැන් මේක ඔයද තුන් තරපයෝ. කියලා මේ මිනිසා ඊට පස්සේ එකඟ වෙනවා. ඒ කැප්ටන් කෙනෙක් දාලා නැවකට ගිහිල්ලා දැන් අර වෙලාවෙ එන වෙලාවේදී ඒ මනසට එන්න ටෙන්ෂන් එකක් දැන් තව පොඩ්ඩකින් මම මැරෙනවායි කියලා. බලන්නක යුද නැවක් හෙල්ලයක් තියෙනවා පිටිපස්සේ මිනිහා බලනකොටම සර්පපෙණයක් එනවා. මේ බයොච් එකක් ගන්න. يعني මේ වගේ ගහලා තියෙන ගහම ඒකේ නයි විස කවපු මේ හෙල්ලයක් එතන තියෙනවා. ඔයකෙන් මැරෙනවා. මිනිහා තමයි ගහන්නේ. අර වෙලාවට බලනකොට පේන්නේ ඒක. ඉතින් අර අර නාඩි වාක්‍යයෙන් දැම්මට පස්සේ ඌ ඒක දිහා බලන්නේම නැත්තම් ඒක හෙල්ලේ ඇවිල්ලා වැදිලා නෙමෙයි මැරුනේ. මූ හෙල්ලෙට ගහලා හෙල්ලේ තියෙන විස අරගෙන මැරෙනවා. මේ තමයි මනුස්සකම කියන්නේ. මේ අපි කියන්නේ ඇදගෙන නාන්නේ. බෙදාගෙන කන්නේ. ඒක ලියලා කියනවා මාව නෑවුවා මට බෙදුවා නෑ කවදාවත් නෑ මේ අපි කන දේ කොම ඉල්ලගෙන ප්‍රමාණාත්මකවම ඕඩර් එකක් දාලා පැය ගණන් බලන ඉඳලා තමයි මේ ඉල්ලගෙන කන්නේ. කෑවට පස්සේ ආය චර්චුරු ගන්න එපා. ඒ කාලා දෙන උඹ ඉල්ලපු නිසා හොඳට බලන්න පේනවා මේ කිසිම द्वේෂයකට කිසිම රාගයකට කිසිම මොකකටවත් අපිට කරදර කරන්න ඕන කමක් නැහැ. අපි ඒ කරදර කරගන්නේ අපි කරන ප්‍රතික්‍රියාවේ හැටියට. ඒ නිසා එන්න එන්න භාවනා දෙවෙනි ප්‍රතික්‍රියා නොකර ඉන්නේ ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා වේගය අඩු වෙනවා. එතකොට පේනවා මේකේ ප්‍රතිපදාවක් තියෙනවා කියන්නේ. ප්‍රතික්‍රියා සම්පූර්ණ කරන වෙනට මගට ගිහිලා ප්‍රතික්‍රියා කරනවා ටිකක් ප්‍රතික්‍රියා කරනවා කරනකොට කරනකොට ඒ නපුරේ අඩුවීමක් වෙනවා ප්‍රතික්‍රියාවේ අඩුවීමක් වෙනවා එතකොට කෙලෙසේ තවදුරටත් කෙලෙසයක් වෙන්නේ ඇත්තටම කෙලෙසේ නිවන් දකින්න පාරක් වෙනවා මොකද ඒක ආවෙ නැත්නම් ඉගෙන ගන්න මේක රෝ මෙටීරියල් එකක් වෙනවා රිසර්ච් එකට ඉතින් එතකොට ඊට පස්සේ මේ කෙලෙසට අර වගේ වෙස්මුණක් දැක්ක වගේ බය වෙන්නේ ඒකත් අරමුණ වගේම මූල කර්මස්ථානයේ වගේම අරමුණක් බවටපත් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ පර්යංකයේදී සහ සක්මනේදී සතියේ පිහිටුපු අවස්ථා ඇත. ඒ වෙලාවේදී වර්තමානයේ පැහැදිලිව පෙනේ. එවන් අවස්ථාවල යම් ධර්ම කරුණු සිදුවන අයුරු හොඳින් වැටහි. මගේ ප්‍රශ්නය සතියෙන් පැහැදිලි කර දෙන විට වැටහිම වන්නේ ප්‍රඥාව නිසාද? මේ කරුණු දෙක සතිය හා ප්‍රඥාව පැහැදිලිව වෙන්ව හඳුනා ගැනීමට පුළුවන්ද? ඒ ගැන යම් යමක් ඔබ වහන්සේගෙන් අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ස්තුති නිරෝගී වේවා. මේ වගේ අර යන්තා වැඩේ පටන් ගන්නකොටම මොනවද මේ ඒකේ ಜಾති හොයන්න ගියොත් එimhe ගමන බාධා වෙනවා. ඕක යන්න අරින්න. යනකොට යනකොට Tamanට සෑහෙන ප්‍රමාණයක් සතිය ඕනේ, සෑහෙන ප්‍රමාණයක් ප්‍රඥාව ඕනේ. ඒක වෙන්කොල දැනගන්න. ඒ නිසා ඉස්සෙල්ලා මොනවා හරි ගන්න ඇතුළට. එනකොටම මේක ප්‍රඥාවද මේක මේ මේ කියලා වෙන් කරන්න යෑම කියලා කියන්නේ ඒ එන ගමනට ගන්න කෙනහිල්ලක් කියලා මම කියනවා. වර්ග කරන්න හදනවා කියලා කියන්නේ කෙනහිල්ලක්. ඉතල ගෙට ගන්න ගත්තට පස්සේ වෙන් කරත හැකි මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා. නිසා බුදුජානනා සඳහන් කර තියෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණ khයන් වදාමි. දැක්කොත් මානෙනි දන්නවනම් කෙලස් කපන්න පුළුවන්. දැක්කේ නැතුව දන්නේ නැතුව කණා බල්ලන් ගහන ක්‍රමයට කෙලස් කපන්න බෑ. ඒ නිසා ඥානෙ වෙන්න පුළුවන්, සද්ධා සත්‍ය වෙන්න පුළුවන්, කෙලස් වෙන්න පුළුවන්. ටිකක් අපිට රෝ මැටීරියල් එකතු වෙන්න ඕනේ. යම් ප්‍රමාණයක් තමයි ළඟ අත්දැකීම් එකතු වෙන්න ඕනේ. එකතු වෙන්නේ ඉස්සෙල්ලා මේක මේ වර්ගීකරණය කරන්න යෑම කියලා කියන්නේ ඒ ඇතුල් වෙන ගමනට කරන අවහිරයක් මේක. ඒකට හේතුව අධික ප්‍රතිඵල අපේක්ෂාව. ඒක සාමාන්‍ය තරුණ වයසවල උගත් අයට සද්ධා වෙනකොට ප්‍රඥාව වැඩි අයට තියෙන ප්‍රධාන බාධාව. එනකොටම මනින්න ගිරන්න හදනවා. ඉතින් එතකොට අර එන ගමන එන ඇතුළට එන මේ අනවරත ප්‍රවාහයේ බාධා වෙනවා. අපිට එන්න දෙන්න තරම් අපි යම් ප්‍රමාණික වෙසීමක් තියෙනවා. එතකොට පස්සේ ඒවා වෙන් කරලා තියෙන්න පුළුවන්. ඉස්සලා ඒ කියන්නේ කොණ්ඩ මොස්තර දාන්න කොණ්ඩේ තියෙන්න එපායි. නැතුව කොහොම කොණ්ඩ මොස්තර දාන්න. එන්නත් ඉස්සලා කිව්වොත් එමේ කොණ්ඩ මොස්තර කියලා දෙන්න කියලා බෑනේ. කොණ්ඩේ තියෙන කාට දෑතර බැඳහැගේ. මේක වම් මේ මේ කරලා මේක දකුණු කරලා කියලා. කොණ්ඩේ එන්නේ ඉස්සලා කොහොමයි කියලා දෙන්න. ඒ නිසා කොණ්ඩේ එනකන් හිටපල්ලා. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ සිට ආශ්වාස ප්‍රාශ්වාසයට සතිය පිහිටවීමේදී S2 මදක් ඇර කය දෙස බැලීම සිතිය සතිය පිහිටුවා ගැනීමට උපකාරයක් බව හැඟුණා. ඉන්පසු නැවත S වසාගෙන සතිය පවත්වා ගන්න පුළුවන් වුණා. මෙසේ S මදක් ඇර කය දෙස බැලීමට වැරදි ක්‍රමයක්ද? තෙරුවන් සරණයි. මේ වගේ ක්‍රම දහසකුත් එකක් තියෙනවා. ඔක්කොම ආර්ය පරිශෙන්ද වැටෙනවා. යම් ප්‍රමාණයක් Tamanට වාසි නම් ඔක්කොම කරන්නේ. යම් ප්‍රමාණයක් අවාසි නම් අවාසි බව දැනගන්නෙත් කෙරුවොත් විතරයි. පොතේ තිබුණට හරියන්නේ නැහැ. ඒ නිසා සක්මන් කරනකොට ඇද්දක වහන්න එපයි කියනවා. පරියන්කේ ඉනකොට ඇද්දක අරින්න එපයි කියනවා. ඉතින් ඒ වුණාට ඒවා ඉතින් අර පරියන්කේ යනකොට ඇද්දක වැහුවොත් එමේ මරන්නේ මම කියන්නේ සක්මන් කරනකොට ඇද්දක වැහුණා. ඉතින් ඕක මේ මහා රාජකීය අපරාධයක්වත් ආනන්තරය අකුසල කර්මයක්වත් නෙවෙයි. ඒ පරියන්කේ ඉනකොට ඇද්දක ඇරුණා ප්‍රශ්නයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ මේ කම්පණය නිසා මේ වෙනස නිසා මේ අරමුණ නිසා සති ධාරාව කැඩෙනවනම් ඔන්න අපි වැරදි. සති ධාරාව නැවත ඇති කර ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඇත්ත එක වැහුවත් ඇරියට සති ධාරාව කැඩෙන්නේ නැහැ. ඒ විශ්වාසය එන්නේ මේ පරිශ්‍රණය කරලා නැත්නම් මේ අත්දැක බැලීම කරලා තමයි අත්දැක්කොත් තමයි. නිසා ඉස්සරහට ඕන තරම් මේ සතිය පොඩ්ඩක් ඇති කරාට පස්සේ ඒ පරිශ්‍රණ කරන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ලොකු ඉඩක් හම්බ වෙනවා. ඒ නිසා පටු පාරක ගිය කෙනෙකුට ලොකු ඉදුබරකට හම්බුණා වගේ ਸਰවචන්සේ සඳහන් කරනවා ඉන්දීරෙක් හරප්පට්ටිය දක්වගෙන ගිහිල්ලා තාම ගොයන් කපල නැති කුඹරක නැත්නම් බොහෝ කස්සන්න නෙලපු නැති කුඹරක හරක් කවන්න ගියොත් හරක් වනාතෙම තියන්න ඕනේ නැත්නම් භෝගේ කනවනේ. නීරේ කවන්නත් බෑ වෙලාව. ඉතින් හරක් වැඩේ බලුවන් තරම් නිල් එක කණ්ඩේනවා. එතකොට ගොවිය ඇවිල්ලා ගුටි කනවා. ඉතින් ඌ හරියට පරිස්සම් කරන්න ඕනේ. අර ටික වනාතේ කන්න. ඊට පස්සේ යන ගෝයන් ගැව්වට පස්සේ අර උන්ට නිසිනින්ද කන්න පුළුවන්. වනාතේ කණ්ඩා පුළුවන්, නිපනල කණ්ඩා පුළුවන්, නීරේ කණ්ඩා පුළුවන්. අනිත් වගේ තමයි සතිය වැඩි කරන ආවට පස්සේ මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ අනාතේ යන්න දීලා එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර නැතුව උනත් කරන්න පුළුවන්. එතකොට ගොපල්ලට ගිහිල්ලා පිටුරු මඩ වෙලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. හරගොන්න කැමැති ඇතේ කන්න පුළුවන්. අන්න එතෙන්ට එනකන් අපි යම් ප්‍රමාණයක් හරක් ටික ගොයන් ගොයන් කපලා ඉවර වෙනකන් හරක් ටික වනාතේ කවනවා. සතිය ආවට පස්සේ ඒ අතරමැදි තුන් ওই පරිේශන කරනවා. සක්මන් කරනකොට නැවතිල්ල යනවා. වේගයෙන් යනවා. මේ සමහරලාට මම කියනවා පතෙන් පතරට යන්නේ කියලා බලන්න. නිදිමතක් එමෙ එනවනම් පස්සෙන් පස්සට යනකොට දැන් පස්සට තියෙන කකුල කොහෙද යයිද දන්නේ නැහැ. නිදිමත කැරිනවා. ඊට පස්සේ කියනවා නැත්තම් සක්මන් කරන්න කියලා තාප්පයක් උඩ. නිදිමත යනවා. නැත්තම් තාප්පයක් උඩ පස්සෙන් පස්සට යන්න කියනවා. ඉතින් ඒක උඩ නිදිමත આવද්දී බෙල්ලනේ කැඩෙන්නේ සතිය නෙමෙයි. ඉතින් මේ මේවා තමයි අපි කරන්න ඕනේ අපේ අපේ ජීවිතේට ඕනේ ආර්ය පරිේශණ. ඒ කියන්නේ අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කරන්න ඕනේ මේක නම් ක්‍රමසාවිති ලක්ෂයක් තියෙනවා. ඒව අනිත් එක නයක මට අදාළ නැහැ. මේ කරනකොට මේ කුමක් ළඟා වෙන්නද මේ කරන්නේ? මේ මොකක්ද ළඟා කරගන්න ඕනේ කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ කොයි දෙයක් කරත් වැරදුනත් ලාභයි, හරියට ලාභයි. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේදී ඔටෝ පයිලට් වැටෙන ස්ථානය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එසේම ඉන් ඉදිරියට භාවනාව කන්ටිනියු කර වෙන ආකාරයත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. භාවනා කරන කෙනෙක්ද නැද්ද කියනවත් මම දන්නේ නැහැ. මේ පරියංකයක්ද මේ කතා කරන්නේ මොකද්ද මූල කර්මස්ථානේ මොකතනද මොකක්වත් නැතුව ළමයි හම්බෙන්නේ නැතුව මට කියනවා හදිසි ගමනක් කරන්න දෙනවා මට කේන්දරේ හදලා දෙන එක. මම කියනවා වදපන්. ඊට පස්සේ මම හදන්නම්. මේ ළමයි හම්බෙන්නේ නිසා කොහොම මේ කරන්නේ? කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලාවත් දැනගන්න එපා. ඒ නිසා කමඨාන් සුද්ධ කරන කරුණාකර තමයි අත්දැකීම දෙන්න. එහෙම නැත්නම් මේ ගෙදර ඉන්න එක්කෙනෙක්ගේ කමඨාන් සුද්ධ කරනවත් දන්නේ නැහැ මේ ඉඳලා. කරන්න බෑ. ඒ තරම්ම මේ මේ මූලික උපදෙස් දෙනකොටම කියනවා තමන්ගේ කමඨහන් උපද කමඨහන් භාවනා කරලා වෙන අත්දැකීම නැතුව අපි මොන જાති කතා කරන්න ගියත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් යන්නේ. ඉතින් ඒ නිසා මේ කෙනා කියන්න තමන් මොකද්ද භාවනා කරලා තියෙන අත්දැකීම කියලා. එතකොට නම් ඔන්න අපිට පුළුවන් ඉදිරියට යන්න. ළමයා හම්බුනාට පස්සේ හම්බෙන්නේ නැතෝ. දැන් ඉතින් ඔහොම කිව්වට පස්සේ මොකයි ඉදිරියපත් ඒද නිකන් බොරුවක් නට වැඩන්නේ. ඒක ඉතින් මගේ ඇරද්ද. තමන්න ඉදිරියපත් වෙන්න බෑ නේද ප්‍රශ්නේ. අද අද තමයි. ඒත් එච්චරම දරේට ගහන්න හොඳ නැතු ඇති. ඉතින් මට ඒක මතක දැහැ. මට ආපු ගමන් මම හොම්බටම දැමලා අහිනවා. ඊට පස්සේ ඉදිරියපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නෑ ඒකට ඒකට දඬුවම් කරන්න ඕනේ. මොකද මූලික උපදෙස් දෙනකොටම කියනවා තමන්ගේ මූලික කමටහන් වார்த்தාවට තමන්ගේ අත්දැකීම එකතු නොකර මොන ප්‍රශ්නේ ඇහුවත් අහසේ චිත්‍රන් දින්න හදනවා කියන කැන්වස් එකක් නැහැ. ඒ නිසා උන්තුවර මතක තියාගන්න අනිත් දවසේ ඒකම ලියන්න. ආයෙ ලියන දවසක් එන්නේ නැහැ. ඒ කරන්න දෙන්නේ නැහැ. ඒක ඒකට ප්‍රශ්නයක් නැහැ. Taman මොකක්ද මේ කතා කරන භාවනාව කියන එක? එතකොට නම් ඔන්න ඕටෝ පයිලට් කියන එක අදාළ තැනද නැද්ද කියලාද කියතයි. අපි ඊගාවෙකට යන් එයාට අහන කරන කරන්ට අහන්න කියලා. අයි අපි පොඩ හුස්ම ගන්න වෙලාද එලාද මේ කෙනෙකුට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී විපස්සනා භාවනා විපස්සනා නැමියාව ගැනීමට එක්සිට් 17ක් ඇති බව ඔබ වහන්සේ ප්‍රකාශ කළා. එෙහිදී ඒ සඳහා අවම ක්වොලිෆිකේෂන් එක වන උපචාර සමාධි අවස්ථාව අප හඳුනාගන්නේ කෙසේද? එය ඔටෝමැටිකලි මනසට වැටහෙද? නැතිනම් කර්මස්ථාන ආචාර්ය ස්වාමින් වහන්සේගෙන් අසා දැනගත යුතුද? දරුවන් සරණ බවන්තර නිරෝගී මේකත් එමය තමයි අත්දැකීම් නැතුව කියන්නේ නමුත් කියද හැකි අරමුණත් එක්ක මූණට මූණ දාන්න පුළුවන්කම ආවනම් ඒක තමයි ආරම්භයේ උපචාර සමාධි අවස්ථාව. මේ භාවනා අධ්‍යක්ීම් නැතුව මේ අහන හැම එකකම වෙන්නේ මේ gedare ඉන්න කෙනෙක්ගේ ලෙඩකට මෙහා බේත් ගන්න හදනවා. ලෙඩා යන්න බෑ. ඔව් එතකොට එතකොට දැන් දැන් භාවනාවේදී තමන්ගේ භාවනා අත්දැකීම් පිළිබඳව මතක් කිරීමක් කරලා නැත්තම් නිකන් හුදු මූලධර්ම ප්‍රශ්නයක් විතරයි කියලා මම විසි කරනවා ප්‍රශ්න. අත්දැකීම හැටියට කියනවා නම් අත්දැකීම හැටියට කියනවා නම් මම සක්මන් භාවනාව කරනවා. සක්මන කරද්දී සක්මන ස්ටාර්ට් කරනකොට නම් වම දකුණ හැටියට පටන් අරගෙන ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඒ වම දකුණ කියන්න ඕනේ ඊට පස්සේ කකුල තියෙන හැටි තේරෙනවා. ඊට පස්සේ ඒකත් නැතු වෙනවා. ඊට පස්සේ ඒක ඔටෝමැටිකලි වැඩ කරන ඒ process එකක් වැඩ කරනවා. මම කකුල දිහා බලන්න එහෙම හිතන්න මුකුත් උමනා නැහැ. ඊට පස්සේ තමයි මේ අර රැලි රැලි වගේ ඇවිල්ලා මේ ශරීරයේ තද වෙලා එහෙම වෙන්නේ. ඒක මම දැනගන්න ඕනේ මේ දැන් මං මේ උපචාර අවස්ථාවකට ඇවිල්ලාද තියෙන්නේ එහෙම නැත්නම් තව ඉස්සරහට යන්න ඕනේ මං කොතනද ඉන්නේ? එතෙන්දී ඔය ඔටෝපයිලට් කතාවක් නැහැ නේ. ඔටෝමැටින් දැම්මා හෝ වැටුණා හෝ දැන් යනවනේ වැඩේ. දැන් ඒ කියන්නේ මෙනෙහි නොකරුණත් යනවා. මේක දිගට කරගෙන යන්න මොකද්ද තියෙන බාධාව? මේ දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ නැහැ කියමු. මේක දිගටම කරන එක කරගෙන යන්න මොන වගේ බාධාවක්ද තියෙන්නේ? එහෙම බාධාවක් එහෙම අන්නේ වගේ වෙලාවල් වල අනවශ්‍ය ප්‍රශ්න දාලා බාධා ඇති කරන්න එපා. ඒක තමයි අපේ මනසේ කරන වැඩේ. මේ ලස්සන පාර තිනකොට මේ ට්‍රැෆික් ජෑම් එක ඉවරයි. දැන් ඉන්න තේ ටික බිලෙන්ද කියලා. මේ ඉඳලා ඉඳලා ඉර වෙලා යන්තම් ට්‍රැෆික් ජෑම් එක එළියට ආපු වෙලාව අපි නම් පොඩ්ඩක් ඒ ටිකක් බිල මූත්‍රා කරලා මෙයා. ආ ඉතින් ඒතකොට ඊගා ට්‍රැෆික් ජෑම් එක තමයි. පාර හම්බ වෙලාවේ පාර කරගනින්. අපේ ඒ වෙලාවට තෙපර බාන. දැන් මේක දන්නෙත් නෑ මේක මේ උපචාර සමාධිය දන්නෙත් නෑ ඕටෝ පයිලට් ඉඳ දන්නෙත් නෑ පොඩ්ඩක් අහලා බලලා එනකන් කියලා. අපේ ලොකු සාංශ කියලා තියෙන්නේ ගොඩ ගොවියා කුඹුරු වැඩ කරනකොට ඌ ඇස්ස වෙලාවේ ටට්ටක් ගාලා අහා ගන්න ඕනේ. සීගන් සීගන් කියලා අහා ගන්න වෙලා නගුල නැහැ කියලා හරක් නැහැ කියලා කරන්නේ දැන්නේ වැස්ස එන්නේ නැහැ නේ හැම වෙලාවෙම. ඒසාව වැස්ස තියෙන අහාගෙන ඉවරලා ඉතුරු ටික කරගත්ත. ඌ කිව්වත් එහෙම වැස්ස එන්නේ නැහැ මට අපරාධ කරගන්න දැන්නේ නගුලක් නැහැ කියලා වැස්ස හිට හැපන් කියලා කියන්න බෑනේ. නිසා යෝගාවචරය අවස්ථාවාදියෙක් වෙනවා. සීගන් සීගන් කියලා අවස්ථාව වෙලාවට ඒ වෙලාවේදී අපේ මනස ස්මාර්ට් වෙන්න හදනවා. මේක උපචාර සමාධියෙත් දන්නෙත් නැහැ පළවෙනි ධ්‍යානෙත් දන්නෙත් නැහැ ඕටපලියෙන් දැම්මත් දන්නෙත් නැහැ ඕටපලියෙන් වැටලත් දන්නෙත් නැහැ ඒකට දැනගන්න මේ මායя තමයි කටයුතු කරන්නේ මොකද භාවනාවේ ප්‍රත්‍යක්ෂණයේ තියෙන මේක මේ පිටිපස්සේ ඉඳ දාන ගොඩ පෙරක දෝරකමක් නෙයි භාවනාවේ තියෙන ප්‍රත්‍යක්ෂය මේ කියන්නේ ගොඩ පෙරක දෝරකමක් නෙයි අන්නේ දෙක වෙන් කරගන්න වෙන් කරගත්තේ නැත්නම් හැමදාම ගොඩ පෙරක දෝරකම බොහොම රසවත් වෙනවා භාවනාව පස්සට යනවා භාවනාව හරීම කුල ඇති සතිය කියන එක බොහොම කුල ඇටි ධර්මයක්. මේ මේ චින්තාමය ඥාන බොහොමත් මොළ මොළයි. ඇවිල්ලා හැම එකටම ස්මාර්ට් වෙන්න හදනවා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අර සතිය කවදාවත් අයිතිවාසිකම් සඳහා හටම් කරන්නේ නැහැ. එයා වැඩෙන වෙලාවේදී වැල යන පැත්තට මැත ගහලා දිලෙන එකයි තියෙන්නේ. අර වගේ ප්‍රශ්න දානකොටම හිතා ගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂය කඩාගෙන චින්තාමේ එන්න හදනවා කියලා. ඒක වෙන්නේ මේ මේ ධර්ම සාකච්ඡාදී විතරයි. බනහනකොට වෙන්නෙත් නැහැ භාවනාදී කරන්න දන්නෙත් නැහැ මේක කියන්නේ මේ අමිහිරි අත්දැකීම විඳලම නැත්තම් ගුටි කාලම බැනුම් අහලම තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරන යනකොට පොළු දාන්නේ මම මගේ මගේ ආත්මය කියන මේ ඔලොමලකමයි වෙන කවුරුව දෙයයන් ආසේ බාධා කරන්නේත් නැහැ. බුදුහාමුදුරු බාධා කරන්නේත් නැහැ. හතුරෙක් බාධා කරන්නේත් නැහැ. හතුරා ඉන්නේ ඇතුලේ. උහිමීට ලස්සනට වැඩ යන වෙලාවේ පොඩ්ඩක් ඇවිල්ලා පොල්ලක් දානවා. පොඩ්ඩ දැනගත්තොත් නරකද මේක සමතෙද විපස්සනාවද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේක සංකල්පයක්ද මේක ප්‍රත්‍යක්ෂයක්ද මේක ඔටෝ පයිලට්ින් දාලාද ඔටෝ පයිලට් වෙట్లද කියලා එතකොට දැනගන්න මේ සර්පයා මේ කෙලස් ඒක තේරුම් ගන්න පුළුවන් කියන පදනමේ ඉඳලා මම මේ කතා කරන්නේ අවසරයි ස්වාමින් වහන්සේ. ඊයේ සවස ධර්ම සාකච්ඡාවේදී උපචාර සමාධිය ගැන ඔබ වහන්සේ සඳහන් කළා. මෙම උපචාර සමාධිය ප්‍රථම ධානයේද දෙවෙනි එක තමයි. ඒ ප්‍රථම ධානය නොවේ නම් ඒ හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝයි. ඔය ඉස්සෙල්ලා මම අර කිව්වේ නිකන් අරුණත් එක්ක වැඩි ඇසුර වැඩි වෙන්න පටන් ගන්න වෙලාව තමයි අපිට මේකට තැක් කරන්න පුළුවන්. අරමුණට බැහැගෙන නෑ වෙනදට වැඩිය මුණට මුණ දාලා ඉන්න වෙලාව වැඩි වෙලා යනවනම් ඒ වෙලාවේදී අපි අපි කියනවා ගෙට ගිහිල්ලා නැහැ තව මිදුලේ ඉන්න වෙලාව. උපචාරය කියලා කියන්නේ මිදුලට කියන නම. මිදුලට ගිහිල්ලා තියෙනවා. හැබැයි ගෙට කොට වෙලා නැහැ තව. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේදී ගෙදර ලැබූ අත්දැකීමක් ඉදිරිපත් කරන්න අවසරයි. දිනක් මා පළවෙනි සිට හතරවෙනි ධානය අත්දැකීමට අත්දැකීමට කීප වරක්ම උත්සාහ කළා. ටික වේලාවකින් සතිය තිවුර වී කිසිම කැළඹීමක් නැතිව බලා සිටිය. ගලා යන ජලයට පය නොදමා බොර නොකර ඉන්නවාසේ යන උදාහරණයට මානසිකාර මානසිකාර වුණා. මෙසේ ඉන්නා අතර කහපාට දිග බෝඩරයක් වගේ ඊට ඉහළින් නිල් පාට දිසුණා. නිරෝධ වූ දේශන දේශනා අනුව හිතෙනවා නිරෝධ වූ දේශන දේශනා අනුව සිතෙනවා. පස්සේ තේරෙන්නේ නිරෝධ වූ දේශනා කියලා ගන්නෑ. නිරෝධ වූ දේශනා අනුව හිතෙනවා ඒ පස්වෙනි ධානයේද කියලා. සුණා දේශනා අනුව සිතෙනවා ඒ පස්වෙනි ධානයේද කියලා. තව වෙලා ඉන්න ඉන්න විට විශාල වතුර හිඳුණු වලක් වගේ දැනුණා. මේ දෙස බලා ඉන්නවා හැර වෙන කියන්න යමක් තිබුණේ නැහැ. ඊළඟට මානසිකාරයක් ආවා. මෙතන නිවන සුන්දරයි, සාන්තයි, ප්‍රණීතයි කියලා. ඊට පසුව කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ටික වේලාවක් ඉන්න ඇති ගැස්සිලා මට කොයි ලෝකේ ඉඳලා ආවේ කියලා සිතුවිල්ලක් ආවා. මේ පය දෙකකට වඩා වැඩි භාවනා අත්දැකීමක්. දැක දැක දැන් දැන යන්න තියෙන නිසා මේ අත්දැකීම විස්තර කර දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේකටත් අහන්න තියෙන්නේ මේක නැවත ඇති කිරීමට මොන හරි බාධාවක් තියනවද? ඒ දේ නැත්තම් මේක කරන්න නැවත නැවත. මේ අපිට මේ කරන්න ලැබ් එක හම්බෙලා තියෙන වෙලාවේදී ප්‍රශ්න අහලා විග්‍රහ කරගන්න තියෙන නරක වෙන්නේ නැහැ. නමුත් මේක නැවත කරන්න බාධාවක් තියනවද නැත්තම් මේකට නැවතම යන්න ඕනේ ඒකට යෑම සඳහා ඒ අදහස් කරන දෙයට බාධාවක් තියනවද කියලා මේ මේ ප්‍රශ්නට උත්තර හම්බුනේ නැත්තම් බාධා වෙනවද කියලා විතරයි මට දැනගන්න තියෙන්නේ. ඈ ස්වාමින්වහන්ස ආපහු ඒ වගේ කරන්න උත්සාහ කරා ඒ වගේ අත්දැකීමක් ආයි යාවේ නැහැ. දිගට කරන්න ඕනේ. ඒකට ඉස්ලාම් සැරේ කරනකොටත් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. නැහැ. අහම්බෙන් උනා. ඉතින් අපි දන්නවා වරක් අහම්බෙන් වෙච්ච කෙනා දෙවරක් වෙන්න තියෙන අවස්ථා වැඩි. එහෙමයි. අපි සාමාන්‍ය එක තැනකට හෙනයක් ගැහුවොත් එතන තව හෙනයක් ගහන්න තියෙන ඉඩ වැඩි. මොකද නයිට්‍රජන් ඔක්සයිඩ් හැදෙනවා. දැන් ඊයේ ධර්මදේශනාව අහනකොට තමයි ආයි මතක් වුනේ මේ ඒ දැක්කේ පස්වෙනි ධානයද කියලා. නෑ ඒ ඉලක්කම් දුන්නොත් නම් වරද්දගත්තා. නෑ ඒක මේ මේ චන්න මහත්තයාට කියව ගන්න අමාරුනේ ඒකින්ද ඉලක්කම දැම්මේ. පස්වෙනි චන්ද දැන් ලබන කපා ගන්න. කියවන්නකො කියවන්නකො මොකද්ද කියන්න ඕන එක එතෙන්දී? තියෙන ස්වාමීන් වහන්සේ දැන් ගෙදරදී නිකන් උත්සාහයක යෙදුනා පළවෙනි දාන ඉඳන් හතරවෙනි දානියට යන්න. එතකොට ඒක කැඩෙනවා ආපහු මුලට එනවා ඒ වගේ කීප සැරයක් කෙරුණා. එහෙම ඉන්න අතරේ අර සතියක් තීව්‍ර වෙලා වගේ දැනීමක් ආවා බොහොම හුඟක් ගොඩක්. ඒ ඉන්න අතරේ දැක්ක අර නිල් පාටට තීරුවක් වගේ ඊට යටින් කහ පාට බෝඩරයක් වගේ ඒ බෝඩරේ නලියනවා නලියනවත් වගේ මොකද්ද දන්නේ ඉතින්. ඒ වෙලාවේ හිතාගෙන ඉන්නකොට ආයි දැක්කා ඊට පස්සේ ලොකු ලොකු හිස් වලක් අවකාශයක් වගේ. මුකුත් නැහැ ඒක. ඒක දිහා බලන් ඉන්නවා විතරයි. එහෙම ඉන්නකොට අර ධම්මානුපස්සනාව ගැන ධර්මදේශන අහනකොට දැකලා තිනා ඒ වගේ තැනක නිවන සුන්දරයි ශාන්තයි කියන එක. ඒ ඒක මතක් වුණා. එයින් පස්සේ මුකුත් දන්නේ නැහැ. කිසිම සංඥාවක් මුකුත් ආවේ නැහැ. මේ සංඥා ඇවිත් ඇවිත් තිබුණ මූණේ අර දඟලන දඟලන දඟලන ගතිය ටිකක් සැරට හතර සැරයක් විතර ওই අතරතුරේ සංඥාවක් ආව මූණෙන් පොඩි කම්බි කෑල්ලක් එළියට එන්න දඟලනවා වගේ ඒක නිකන් අවදි කිරිල්ලක් කරනවා වගේ ඒව ඔක්කොම නැතුව ගියා මුකුත් නැහැ අන්තිමට මුකුත්ම නැහැ දන්නේ මගේ මං කියන්නේ මේක දැන් අපි පාරේ යනකොට හම්බෙච්ච මගේ සලකුණු ටික නොඉපෙන්නානේ ඒ වගේම අනිත් දවසෙත් ওই ගමන යන්න. යනකොට යනකොට යනකොට තමයි මේක හිතලුවක්ද conditioning of the mind brain wash එකක්ද කියලා තේරෙන්නේ නැවත නැවත කරන්න ඕන. එක සැරේ අහගෙන ඉන්න මට කොහොමඩක්වත් ඒ අත්දැකීම ඒ විදිහට ස්පර්ශ කරන්න බෑනේ. එහෙම හිතනවා නම් ඒක වැරදි. ඒක නිසා දෙන්න තියෙන උපදේශය තමයි ඔය එක සැරයක් ගියේ කනට තව සැරයක් ඒකට යන්න තියෙන නැත්නම් ඒක විශ්වාසය ඇති කරන තියෙන ඉඩ වැඩි. එච්චරයි අපිට තියෙන ලාභේ. මේක එක සැරයක් වුණා ඒ නිසා තියෙනවනම් මයි ළඟ පින තියෙනවා. ඒ කියන්නේ භව සම් භව සම්පත්තිය තියෙනවා. දැන් තියෙන්නේ මට කරගෙන. හැබැයි බලාපොරොත්තු වෙලා ගියොත් එන්නෙම නැහැ. හා ඒකත් නැහැ. බලාපොරොත්තු වෙලා ගියොත් එන්නෙම නැහැ. ඒක ඒක මේ චිත්ත නියාමයේ හැටි. ඒ කරගෙන කරගෙන යනකොට ආයෙත් આવොත් ආයෙ අවුරුදු ගානකට මේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒ වැඩිල්ල කියලා ටික දවසක් ගියාට හම්බ වෙන්නේ නැහැ. එහෙමම කරනකොට එන ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා. කියනවා රෑත තියෙන ඊතලයකට එල් එකට ඊතලෙන් e විදින්න පටන් ගත්තාම ටාගට් බෝඩ් එකටවත් තියන්න බෑ ඉතින්ලා. ඊතලේ e දුරදී යමුනගෙන එල්ලලා තියාගන්න කෙන ලේසි නෑනේ ගහන ගහන යනකොට කපාරට පොට්ටේට වදිනවා. වැදුනට පස්සේ එනවා සන්තෝෂයක්. ඊට පස්සේ ආයෙ ගවට එන්නේ නෑ ආයෙ කරගෙන යනකොට ආයෙ සැරයක් එනවා. ඉතින් මේක දිගට දිගට කරනකොට අර වර්ධින ගානට සාපේක්ෂව හරියන ගාන වැඩි වෙන්න ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේක ගයිඩ් කරගෙන ගිහිල්ලා බුල්සයි එකට තියන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර පළවෙනි සැරේම එනකොටම කලබල වෙන එක තමයි කෙලස් වෙන්නේ. කලබල වෙන්නේ නැතුව දැන් මේක මෙහෙ මට පින තියෙනවා. මට පොටෙන්ෂල් එක තියෙන බව දන්නවා. ආයෙ කරන එකයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ අර පළවෙනි දවසේ හරියන්න උදව් වෙච්ච ආසන්න කාරණා තියෙනවනේ. මොන මොන හරි තමන තමයි තේරෙන්නේ. සමාධිස්සච නිමිත්තක් ගහයි යෝති කියලා කියන යම් දවසක මේ වගේ නොගිය සමාධියකට ආවනම් එදා නිමිති වෙච්ච පසුබිම තියෙන උදේ වරුවේද වාඩි උනේ උතුරු බල්ලද වාඩි උනේ නාලද වාඩි උනේ සක්මන් කළද වාඩි උනේ අන්නේ ටික බොහෝම යටහත් පහත්ව සපෙලා දෙන්නේ කියනවා. ඒත් එන්නේ නැහැ. නමුත් එච්චර අපිට කරන්න පුළුවන් නේ. කරගෙන කරන දෙවෙනි දවසෙත් ඕකේ ගිහිල්ලා තුන්වෙනි දවසෙත් ඕක ගියාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේක හීනයක්ද හිතලුවක්ද මත්වීමක්ද ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට දෙන ප්‍රායෝගික නැත්නම් විද්‍යානුකූලද ඕකම නැවත නැවත කිරීමෙන් තමයි ඔක සාතික් කරන්නේ. බුදු කෙනෙක් හිටියානම් පුළු කියන බුදුරජාණන්සේට ආශය අනුසය ඥානෙ තියෙනවා කියන්න පුළුවන්. වෙන කාටවත් කරන්න බෑ. කියනවා නම් බොරුවක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. කවුරු හරි කියනවා මේක අතරින් ධ්‍යානෙමයි මේක සමතෙමයි කියලා ගෙස් එකක් විතරයි. ගෙස් කරවවිට తాවකාලික සතුට වෙන්න පුළුවන්. නමුත් ඇත්තද නැද්ද කියන්න දන්නේ. නමුත් ඒ හරියනම දේ තමයි දැන් මේ තුන් සෙවෙනි දහසට මම කියන්නේ ඒකම නැවත නැවත කරන්න බාධාවක් නැත්තම් අපිට ඒක තමයි අපි පෙර පෙර කළ පිං කියන්නේ. නැවත නැවත කරන්න බාධාවක් නැහැ. ආන දිගට දිගට කරගෙන යන්න ඕනේ. එතකොට ලැබෙන ලාභය තමයි ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. උනවර්දී වර්ධි වදින ගාන එල්ලෙට වදින වේගය ටික ටික වැඩි වෙනවා. ඒක painfully slow. ඒ ඒ ලැබෙන අත්දැකීම පටන් ගන්නකොට පුදුම මන්දෝත්සහය කරනසලුයි painfully slow. no there is no other way. It's the only trial and error method we have. ඉතින් ඒක දිගේ අනේකයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ අද දින අප වැඩසටහනේ අවසාන දිනය බැවින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට සිදුවෙමි. ඊයේ දිනේදී ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැවසුවා තම ශරීරයට ආදරය කළ යුතු බවත් එය හොඳින් රැක බලාගත යුතු බවත් මෙවැනිම මෙවැනිම වැඩසටහනකදී ඔබ පවසා තිබුණා තම ශරීරයේ ජරා ගොඩක් බවත් කුණු වී දි รา පත් වෙන බවත් සොටු දියර ගලන කුණු ගොඩක් බවත් මේ හොඳ මේ පහදා දෙන මැනවි මන්දයත් grooming is very important in these countries ගෝවන් සිට දිනු grooming නෑ ඉතින් ඒකෙදී අසුචියක් සහ දිරණ ගතිය වෙන දේ මම කරන දෙයි දෙකක් තියෙනවා මේ ශරීරය කියන එක ඒක ඒක වෙන දේ චිත්තනිය ධර්මනියාවට සිද්ධ වෙනවා නමුත් මේ වැඩි වැඩි ගන්න මේ හරකා මේ මේ ගුණ මෝඩයා වුණාට කරත්‍ය අදින්නේ ඌනම් හම්බෙච්ච තල්ලුවෙන් ඉස්ලාම් පුණක් කොට ටික අරගෙන ඕනේ ගෑනිට සාරි අරගන්න මේ ගෑණි තමයි හොඳ කියලා සාරි අරගන්න ගියොත් හරකට කන්න නැතුව උතු අදින්නේ නැහැ හෙට. එතකොට ඉවරයි වැඩි. නිසා ගුණා හරකන කරත්ත වෙන ගුණාට සලකන්න ඕන. එනිසකට කියන ශරීර සිරුර පිළිදැඟුම්. ශරීර පටිජග්ගණය නැගිටට පස්සේ උදේ ඒක හොඳට සකස් කරලා හරි ගසලා තියන්න. මොකද නැත්තම් මේකේ පූජාව වැగిරෙනවා. එනිසා වැగిරෙන පූජාවට තවත් පූජාව එකතු කරන්න යන්න එපා. ඒ පූජාව වැగిරෙන බව දැනගෙන අපි මේක Brahmacharya නියදවන්නේ. Brahmacharya අනුග්‍රහය කියලා බුදුහාමුදුරුවෝ භ්‍රමචර්යානුග්‍රහය මතු කෙලස් නොවිපදවීම පිණිස මේ කෙලෙ ලෙඩ නොවීම පිණිස වේදන නොවීම පිණිස කාණ්ඩ ඕනේ මේකට. පවණ්ඩ ඕනේ. බලන්න ඉවල තමයි වැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හුඟක් කියලාට කරන්නේ මේ ශරීරයට සලකන්නේ හතුරෙකුට වගේ. කිසිම වෙලාවක සමබර භාවයක් මේ කායට දෙන්නෙම නැහැ. මේ ලෝකේ තියෙන කිසිම රස්සාවක ශරීර සම්බර නැහැ. ඉතින් ඒකට එක පැත්තකට අදිනවා. එක පැත්තකට ගිහම මේ පැත්තේ බෑරින් යනවා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආයෙ කොහෙන් බෑරින් ගන්නද? ඔරිජිනල් කැලි ගන්න නෑ. ඒක නිසා ඉඳලා හිටලා මේකට සමබර වෙන්න දෙන්න. හොඳට ඉඳලා හිටලා ටිකක් ඒ ශරීරයේ වෙනුවෙම 100%ක්ම හිත යොදලා කායන පස්සනා කරන්න. එතකොට තමයි අපිට මේකේ යථාභාවය දැනගන්න පුළුවන්. ඉතින් මේ අපි සරුවචනයේ සාරිට කොහොම සලකන්නේ කියලා බලන්න. දකින්නකොට වඳිනවා. දෙසිතක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන මහා පුරුෂේ ඉතින් බුදුජානක පින්නට පහළ වෙච්ච දෙන්නේ බුදුජානසේ මේ කවුද මේ මුණ දිහා බලන්නේ තියා හාමුදුරුවෝ කවුද අර පැය දවස් තුනක් වක්කලිය හාමුදුරුවෝ දිහා පළවෙනි දවසේ කරනකම් බලන්න හිටියා දෙවෙනි දවසෙත් බලන්න තුමේ වර්ග වක්කලිය මේ මේ කුණු කංචස්කන්ධ දිහා බලන්නේ වැඩේ මොකද්ද කියලා බුදුසසුන අහන තමන්ගේ ඇඟට අත දික් කරලා. ගුණ තමයි. අපි ටිකක දලකන්නේ 13 අංශලා වියන්නේ. බුද්ධ ශරීරයට සලකන්නේ. අනිත් වගේ මේ නිවන් දකින්න කයට සලකන විදිය මෙච්චරයි කියලා කියන්න බෑ. මේකට සැලකුවේ නැත්නම් ඒකෙන් පැහැදිලිව පේනවා මේකට යම් තාක් යම් කිසි ද්වේෂ කරනවනේ ඒ ද්වේෂය අනිවාර්යයෙන්ම අනික් එකනට කරනවා. තමන්න තමන් ප්‍රේම කරන එකනට විතරයි තාව කාට හරි ප්‍රේම කරන්න පුළුවන්. ඉතින් අපි අනුන්ට ප්‍රේම කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම Tamanට ප්‍රේම කරන්නේ නැහැ. ඒක නිසා තවත් ටිකක් තරහ වෙන්න කීත හැකි මෙහෙම. ඉතින් හොඳ නෑ මේවා කියන්නේ දේ වගේ වගේ වදිනවා. මං කවුරුත් මුණ දිහා බලන්න මේ කියන්නේ. යම් කිසි කෙනෙක් බල්ලන්න කැමති නම් ඌ මනුස්සයන්ට අප්‍රිය කරන එකක් කියලා කියලා තියෙනවා. වැඩි උරතල් සතුන් අසුරු කරන්නේ manussත්වයට ද්වේෂ කරන එක නයි කියලා. ඉතින් මේ රටවල වල හොඳට පේන්න තියෙනවා බල්ලන්ට කොච්චර වීදම් කරනවද කියලා. ඒ කියන්නේ Tamanට Taman ප්‍රියත් නැහැ, මනුස්සයන්ට ප්‍රියත් නැහැ. ඒ වෙනකොට බල්ලෙක් හොඳයි. මොකද ඕන වෙලාවක වලිය ගහනවා. කියන දේ අහනවා. එකම එකෙක්වත් කියන දේ අහන්නේ නැහැ. දරුවා අහන්නේ, ගෑණි අහන්නේ, ලෝය අහන්නේ, ડોක්ටර් අහන්නේ, මොකෙක්වත් අහන්නේ නැහැ. ඒ නිසා වලිය ගහන බල්ලට ඕන ගානක් වේදම් කරනවා. එකෙන් පේනවා manussත්වයට ද්වේෂ කරනවා. ඔය ප්‍රසිද්ධිය කියන්න එපා කිව්වොත් එහෙම බල්ලෝ ඇති කරන මිනිස්සු අපිත් එක්ක තරහ වෙනවා. නෑ අපිට බල්ලොත් එක්ක තරහකුත් නෑ මිනිසුත් එක්ක තරහකුත් නෑ. මේ ස්වභාවය. තමන තමන් ප්‍රේම කරන එක නා කොහොම කෙරුවත් සියලු සත්‍යයන් කෙරේ ප්‍රේමය තියෙනවා. තමන තමන් ප්‍රේම කරන්නේ නැතුව අනුන්ට ප්‍රේම කරන එක නාට කියන්නේ gedetta මර ගාතේ ලෝකයට පරකාසය කියලා. ඒක තමයි අද කරන මෛත්‍රී භාවනාවේ කෙරෙන්නේ. කොයි වෙලාවක හරි හොඳ ලස්සනට වාඩි වෙලා සමබරව ඉඳගෙන <sighs> සන්තෝෂෙන් වාඩිලයි. නිවන කියන්නේ ඔච්චරයි. ඔච්චරමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඔබ දිගට පවත්වන්න පුළුවන් නිවනේ තමයි ඉන්නේ. ඒ නිසා කීයද ඇයි පත්‍රලේ හොඳට වාඩිලා පැයක් ඉන්න පුළුවන් නම් පැයම මේ කයත් එක්ක නම් ඉන්නේ අරහත්. රහත්. ඒ සඳහා කරන්න තියෙන මොනවද ඒ ඔක්කොම කරන්න. ඒක හොඳට නාවන්න, කවන්න, පොවන්න ඔක්කොම කරලා කරත් බැඳගෙන හොඳට බරාදන එකයි තියෙන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය නිවැරදි නෙවෙයි ශරීර සෞඛ්‍යයක් කරන් දෙනවා. මානසික සෞඛ්‍යයක් කරන්න. සත්තානම් විසුද්ධිය කියලා තියෙනවා. ඒ සඳහා එකයි කරන්න කියන්නේ චත්තාරෝ සතිපට්ඨාන. එළඹ සිට සිහින් ගත කරන්න. මොකේද එළඹ සිට ගත කරන්නේ? ඉන්නේ ඉරියව්වට. යත යතාවා කායෝ පනීතෝති තත තතනම් පජානාති. යම් යම් ආකාරයකට කාය හිටලා තියෙන ඒ ඒ ආකාරය දැනගෙන සතුට වෙන්න. ඒකට කියනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභාකන සම්පatti. මේ ලැබිච්ච manussත්ත්ව ආයු දුර්ලභයි. මේ හම්බෙච්ච ශරීරයේ තව කෙනෙකුට ප්‍රේම කරන්න යන්න එපා. ඒ හැම වෙලාවෙම මේකට වෛර වෙනවා. ඒකෙ මේ ලැබිච්ච ෂණ සම්පත්තියේදී හෙට හරියයි කියලා හිතන්න එපා. ඒකට මේ වර්තමාන මොහොතට වසුරු හෙලෙනවා. වර්තමාන මොහොත තමයි හොඳ මේක. ආන්නේ තත්තර ගත්තට පස්සේ අපිට සතුටු වෙන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. නිසා මේක අසුචි බබ තබෑව. ඒක වෙනම කතාවක්. මේක දිස්සක් කුණපය. ඒක වෙනම කතාවක්. නමුත් නඩත්තු කෙරුවොත් අපිට අවශ්‍ය වැඩේ ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා එතන. මේ කයට ආදරය කරනවායි කියලා එතන කය අනුව බලනවායි කියලා කියන්නේ එතකොට සතිය ඒ සතිය ඒ කය පිටලා තියෙන එක නේද කියන්නේ එතන. කය තමයි pivotal point එක. කය තමයි benchmark එක. ඕන දෙයක් කරන්න මේ කයට සාපේක්ෂව. අපි බම්බේ කියන්නේ මොකද්ද? අත දිග හරපුවා. රියන කියන්නේ මොකද්ද? අඟල කියන්නේ මොකද්ද? මේ ශරීරෙන්නේ අනිකවමනින්නේ. ඒකට ඔක්කොම අපි පදනම් කරලා තියෙන තමන්ගේ කයනේ. එංගලන්තේ තියෙනවා යාරේ කෝදුවක් දාලා මියුසියම් එකේ රත් රැලින් හදලා. ඒක නෙවෙයි යාර කියන්නේ මෙතනින් මෙතන තියෙන දුර. මේකේ දෙකක් බම්බේයි. දැන් මගේ බම්බේ ඔයාට එන්න හම්බෙන්නේ නැහැ ඒ බම්බේට. <laughs> ඒ මයික ටිකක් දිගයි. ඒ නිසා අපි ඕම දෙයක්ම ඉන්නේ Tamange ශරීරයට සාපේක්ෂව. ඉතින් ඒ නිසා ශරීරය තමයි බෙන්ච්මාර්ක් එක. ඒක තමයි යාඩ් ස්ටික් එක. නිසා මොන දෙයක් කරන්න ගියත් මේකට සාපේක්ෂ කරන එක තමයි කියන්නේ. ඒක බාහිර අරගෙන කරන්න ගියොත් තමයි කවදාවත් වරදින්නේ නැහැ. දැන් මම ගියත් කියන මාන්ඩි පොන්සේකගේ බම්බේ අරගෙන මගේ බම්බේ කියලා හිතන කතා කරන්නේ. දැන් හුඟ දෙනෙකුට ඒක නේ වෙලා තියෙන්නේ. එක්කෝ මයිකල් ජැක්සන් එහෙම නැත්නම් ගාමිණි පොන්සේක නැත්නම් මාන්ඩි පොන්සේක නැත්නම් මො කවුරු හරි අර ගන්නවා. ඒක තමයි අයිඩල් එක කරගන්නේ. ඊට පස්සේ ඒකට අනුව ජීවත් වෙන්න ගියාම මන විකාරයක් නෙවෙන්න තියෙන්නේ. කකුල ජපන් බඩ දරුමන් කේතගේ අපලේ. මේ තමන්ගේ තමන්ගේ தත්වෙට එන්න බැරි කමනේ බුදුජානනාංශය ඒකනේ කියන්නේ ඔය ඔක්කොටම ඉස්සලා මේ පොඩ්ඩක් තමන්ගේ බේස් එක තමන්ගේ බෙන්ච්මාර්ක් එක තමන්ගේ රෙෆරන්ස් පොයින්ට් එක ඒක හදාගන්න ඒක පිරිසිදු වෙන්න ඕන කතා දෙකක් නැහැ ඒක පිරිසිදු වෙන්න ඕනේ ඒ ශරීර පටිජග්ගණය කියන එක ඕගොල්ලෝ කියවලා නැත්තම් භික්ෂුණී විභංගේ කියවන්න කාන්තාවන්ට මම කියන්නේ පිරිමින්ට ඕන නම් භික්ෂු විභංගේ කියවන්න බුදුරජාණන්සේ ශරීරයක් නඩත්තු කරන හැටි ආය මොකුත් නැහැ කිසිම තැනක එච්චර හයිජිනික් හයිජින් එකක් එහෙම නැත්නම් අපි කියන්නේ මේ ස්වස්ථතාවයට කියන්නේ සෝෂල් සමාජ සෞඛ්‍ය පබ්ලික් හෙල්ත් ප්‍රිවෙන්ෂන් 100%ක්ම තියෙනවා අපි ඒක පැත්තක දාලා මේ පිස්සුවක් පිටිපස්සේ යන්න පටන් අරන් තියෙනවා මේ වෙන මොකද්දෝ හෙල්ත් එකක් කියලා. ඒකේ තියෙන්නේ කියුරටිව් ඇන් තෙරපි විතරයි. ප්‍රිවෙන්ෂන් එක සම්පූර්ණයෙන් මරලා තියෙනවා. බුදු ජානසාව තෙරපි කියුරටිව් බොහොම ටිකයි තියෙන්නේ. ප්‍රිවෙන්ෂන් තියෙනවා. දැන් prevention is better than nothing. නමුත් අපි දැන් සෞඛ්‍ය විද්‍යාව ඉස්සරහින් තියාගෙන බුදුහාමර පතර දාලා. ඊට පස්සේ කරන්න දෙන්න. ඊට පස්සේ ඉතින් හම්බ කරන 55 වෙනකම් පුදුමාකාර විදිහට හම්බ කරනවා අපි. සඳ උදේ ගහගත්ත අමුඩේ සිකුරාදා හැන්ද වෙනකන් ලියන්නේ නැහැ. හම්බ කරනවා. 55 වෙනකොට මොන්න මාරාන්තික ලෙඩක් වෙනවා. අර තේරම ඉවරයි ඒකට. ඊට පස්සේ හිඟා කකව හිඟා නොකා ජීවත් වෙන්න වෙනවා. ඈ? කොයි වෙලාවෙ හැටි වෙනකොට 55 දී මරණ මාරාන්තික ලක්ෂණ එනවා. මැරෙන්නේ මේකෙන් කියන ලකුණ එනවා 55 කියන්නේ ඒකයි. මරණ ලෙඩේ තේරෙනවා. ඊට පස්සේ අර හම්බ කරපු ටික තේරම ඉවරයි. මැරෙන්න වෙන්නේ හිඟා නොකා හිඟා කකා. එමේ තමන්ගේ ශරීරයේ නඩත්තු කරන්න සෞඛ්‍ය නඩත්තු කරන්න නඩත්තු කරලා බැලුවාම පේනවා බුදුරජාණන් වහන්සේ විතර ඒකට උත්තර දීලා නැහැ. කිසිම මොනම ශාස්ත්‍රීය වංශනමක්වත් නැහැ. මේ ශරීර නඩත්තුවට උත්තර දීලා ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මේකට කෝවිලකට වගේ. මේකට දේවාලයකට වගේ. මේකට දනදා වහන්සේ වගේ මාලිගාව වගේ. ශරීරය හොඳට නඩත්තු කරන්න ඕනේ. ඒක අයින්වත් අහගන්න එපා. තමන්ගේම ශරීරයෙන් අහන්න බොඩි නොලෙජ් එකෙන් අහන්න මට කන්න කැමති මොනවද මොනවද අවශ්‍යතාවය මොන ඉරියව්වකට දින්න කැමති කියලා එයා කියනවා ගරු ස්වාමින් වහන්සේ ධාන වලට ආතාලව ප්‍රීති සුඛ ඒකග්ගතා හඳුනාගන්නේ කවර ආකාරයකටදයි පැහැදිලි කර දෙන්න. වහන්සේ නිරෝගී. තමන්ගේ අත්දැකීමක් කියනවා නම් මේ තුන්වෙනි සැරේට මම කියන්නේ. ඒ අත්දැකීම් නැතුව මේ කොයි ළමයාගේ කේන්ද්‍රයේද කියලා මම දන්නේ නැහැ නේ. බබා පොඩ්ඩක් මට පෙන්වන්නකෝ. කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා බලන්න එපා මේක නැතුව කොහොම මේ නැකතෙම සුද්ධ කරන්න බෑ. එහෙම එකක් තියෙනවා මොකද්ද කියනවා මේ ඒ වෙලාවේ වෙලාවේ හැටියට ප්‍රශ්න අහන වෙලාවේ හැටියට බලන්න පුළුවන් නක්කත්ත ක්‍රමයකුත් තියෙනවලු. මොකද්ද හොඳ නමක් කියන. ඒ නෙමෙයි සාමාන්‍යයෙන් කරන ළමයාගේ උපන් වෙලාව ගිහිල්ලා දෙන්න ඕනේ. ඉපදුනාට පස්සේ තමයි කේන්දර හදන්නේ. හම්බෙන්නේ ඉස්සෙල්ලා කේන්දර හදන කතාවක් නැහැ. ස්වාමීන් වහන්සේ මම මේකට ඇඩ් කරන්න නම් පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ මටත් තියෙනවා. මේක ලියපු එක්කෙනාගේ වෙනුවෙන් මම ඒක කියන්නම්. සාමාන්‍යයෙන් මට හුඟක් වෙලාවට දැකලා තියෙන්නේ දැකලා පුරුදු වෙලා තියෙන්නේ ඉඳගෙන ඉන්න වෙලාවේදී අපි උස්ම ගැනනේ මෙනෙහි කරන්නේ. එතකොට මම මට තේරෙනවා යම් කිසි ස්ථානයේ ස්ථානයකට එනවා කියන එක. හැබැයි මේ ස්ථානයේදී සලකුණු බලාගන්න එක තමයි මං හිතන්නේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේ පළවෙනි ධානයේද දෙවෙනි ධානයේද පළවෙනි එකකින් දෙක දෙකෙන් තුන කොහොමද ඩිස්ක්‍රිමිනේට්ලි බලන්නේ කියන එක. තුනෙන් හතර. ඉතින් මං හිතන්නේ ප්‍රීත සුඛ ඒකග තාවය කියන එකේ සමහර වෙලාවට අපිට අඳුරගන්න පුළුවන් නම් ඒ reference points මං අහලා තියෙනවා හැබැයි හරියටම තර්කයකට වගේ දාගන්න බැරි නිසා මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන කියන්නේ. ඔය එකට මෙහෙම දෙකක් මම කියන එකක් තමයි ඔය විදිහට ඔක විසඳගත්තේ නැහැ කියන්නේ ප්‍රීතියක් දන්නෙත් නැහැ සුඛයක් දන්නෙත් නැහැ පසාදියක් දන්නෙත් නැහැ. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යාන දන්නේ දෙවෙනි ධ්‍යාන දන්නේත් නැහැ. නමුත් මේක දිගට කරගෙන යන්න බාධාවක් නැහැ නේ. ඒකනේ උත්තරේ. එක. දෙක භාවනාදී ලැබෙන ප්‍රීතියක් හෝ සුඛයක් හෝ පස්සද්ධියක් වෙන එක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? මං හිතන්නේ ඒක උත්තරයක් වෙන්න ඕනේ කියලා. මේක ප්‍රශ්නයක් කරගන්නේ. මෙහෙම ගියොත් එimhe හම්බෙන හම්බෙන එක ප්‍රශ්නයක් කරගන්න. මේ හම්බෙ මෙවුවා ලැබෙන්නේ උත්තර වශයෙන්. කියන්නේ භාවනා ඉදිරි ගමනක් වශයෙන්. එහෙනම් කෙලෙස් අඩු ඒව ප්‍රශ්න කරන්න ගත්තොත් ඔක්කොම භාවනා පැත්තක දාලා දැන් ඔන්න පටන් අර ගන්නවා මේකේ නඩු විසඳන්නේ. ඉතින් වෙන්නේ මොකද්ද? ගමන පැත්තක මේ විමසුන් නොවන ඇවිල්ලා තියෙනවා ප්‍රඥා ස්වරූපයෙන්. ඒකට කියන්නේ විචිකිච්ඡාව ඥාන ස්වරූපයෙන් වංචා කරනවා. ඥාන මුඛේන විචිකිච්ඡා වංචේ මේ වංචක ධර්මයක් වැඩ කරන්නේ. යාට හිතෙන්නේ නැහැ මේක ඥානයක් මේ විමසුන් නොවනක් මේ වැඩ කරන්නේ. මේ ධම්ම විචක්ක නමුත් වෙන්නේ මොකද්ද? භාවනාව යන්නෙත් නැහැ. ඇති වෙච්ච උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. ඉතින් ඒකට මේ ඒක ඒ කියන්නේ මානසික රෝගයක්. භාවනාදී හම්බෙන හැම දෙයක්ම තියේදී කරගෙන යන එක බාධාවක් නැත්නම් ඔක්කොම පැත්තක තියලා තමන්ගේ මොකද්ද මේන් ඔබ්ජෙක්ට් මේ මොකක්ද ඒක කියන්නේ ප්‍රයොරිටි එක ඩිස්ටර්බ් කරගන්න එපා. ප්‍රයොරිටි එක මේ බයි ප්‍රොඩක්ට් එක නිසා ප්‍රයොරිටි එක ඩිස්ටර්බ් කරගන්නවා නම් ඒකට හම්බෙන හම්බෙන හැම උත්තරයකම ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මන්දර මගේ ජීවිතේ කව කවදාකවත් මට ඕක වෙලා නැහැ. ඒ නිසා මම සමාජයට ওই ප්‍රශ්නට උත්තර දෙන්න සුදුසුෙක් නෙවෙයි මට මොනවා කරන්න ගියත් බයි ප්‍රොඩක්ට් හම්බ වෙනවනේ. මගට කවදාකවත් මගේ මේන් ඉන්ඩස්ට්‍රි එකට බාධා කරලා නැහැ. ඒ බයි ප්‍රොඩක්ට්ස් ඒවත් එක කතා කරන්න ගියොත් මේන් ප්‍රොඩක්ට් එක අප්සෙට් යනවනේ. අපි දැනගන්න ඕන ප්‍රයොරිටි මොකද්ද? Tamanට සතුටුමත් වෙන්න පුළුවන් නම්. දැන් මේ ප්‍රීතිය ආවට පස්සේ සතුටුමත් වෙන්න බැරිකම තියෙන වැඩිකම පුළුවන්කම. සුඛය ආවට පස්සේ වැඩියෙන් කරන්න පුළුවන්කම තියෙන අඩුවෙන් කරන්න පුළුවන්. වැඩියෙන් කරන්න පුළුවන් ඕකම කරන එක ඕපන් ඇඩ්වයිස් එක. ඒ වෙනුවට මේක විසඳගෙන මිසක් යන්න බෑ කියලා කිව්වොත් එහෙම මට තේරුණේ හැටියට නම් ඒක විසඳක නෙවෙයි මං හිතන්නේ ලක්ෂණ හඳුරගන්න එකේ රෙෆරන්ස් පොයින්ට් එකට කරත ඒකට ඇත්තටම තියරිකින් යන්න පුළුවන් ඊට පස්සේ චින්තාමේ යන්න පුළුවන් ප්‍රායෝගිකව යන්න පුළුවන් නමුත් ඒක මේ වෙලාවේදී අනිවාර්ය දෙයක් නෙවෙයි මේක නැතුව යන්න බැරි නම් මේක බාධාවක් නම් එහෙනම් මෙයා ප්‍රශ්නේ උත්තරයක් කරන උත්තර ප්‍රශ්නයක් කරගෙන. ඒක හදා ගන්න ඕනේ. මේක තියේදී යන්. මොකද දැන් මේ පාරේ ට්‍රැෆික් නැති වෙලාව. මිල ගමන කරගන්න. ඒසෝ. ඒක ඒක මේ හුඟක් වෙලාවට සද්ධාවන්තයට කවදාකවත් වෙන්නේ නැහැ. මේ සද්ධාව වෙනුවට විචිකිච්ඡා පහළ වෙච්ච වෙලාව. හොඳට මතක තියාගන්න ඒක හරි දරුණුයි එතකොට. මෙහෙම කියනකොට හරි දරුණු. මේ සද්ධාව නැති අයට වෙන වැඩක් කියලා කීත හැකි මූණ දිහා බලාගෙන. මම කියන්නේ ඔයාටම කියන්නේ මම මේ. කරුණාව පිළිගන්නවා. ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තියෙනවනම් තේරුම් ගන්න මේක උත්තරයක්. මේ ගමනට පවන් සැදීමක් අපි යන්. පස්සේ බලමු මේ තෝර බෙර ගන්න එක මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සීගන් සීගන් කියලා ගමන යන එක පිටිපස්සට වයින් කෙල්ලනවා. සරයි ස්වාමීන් වහන්සේ ඊ හවස භාවනා කරන වෙලාවේදී පළවෙනි ධානය ලබා ගන්න උත්සාහ කරා එතෙන්දී ටිකක් වෙලා භාවනා කරනකොට ඔය අහන ප්‍රශ්න අනුව කාය ප්‍රීතිය වගේ දැනුණා. එතකොට දැනගත්තා දැන් ප්‍රීතියක් ලැබුණානේ දැන් තමයි ධානය මාරු කරන්න අවස්ථාව දෙවෙනි ධානයට. දෙවෙනි ධානය බලබල හිටියා ඉච්චරයි කරන්න පුළුවන් උණීයට. ඒ මගේ අත්දැකීම මම එකයි ඉදිරිපත් කරා. ඔය ඒක මෙතෙන්දී යෝජනාවක් වශයෙන් ගේන්න පුළුවන්. ස්ථිර කරන්න බෑ. මොකද ප්‍රීතිය පස්සනක් ප්‍රීතියක් තියෙනවා කුද්ධිකා ප්‍රීතිය කණිකා ප්‍රීතිය උබ්බේකා ප්‍රීතිය භරණා ප්‍රීතිය කියලා කොයි එකද දන්නේ ඔය ඇවිල්ලා තියෙන්නේ ඒ දැනට අර පරීක්ෂා කරනකොට දැනුන දැනුන යන්ත්‍රය ඒක හරි යමක් ලැබිලා තියෙනක හොඳයි නමුත් ඒකේ රේන්ජ් එකක් තියෙනවා ඒක නිසා අපිට කියන්න බෑ මේ එන්න පටන් ගත්තද ඇවිල්ලා ඉවරලා අවසානයකද පෙන්ලා තියෙන්නේ කියලා ඉතින් ඔක්කොම ස්ට්‍රැටිෆයි කරලා පේන්න එහෙම තැම්පත් වෙන්න ඕන එතකොට තමයි මණ්ඩි බිඳුනට පස්සේ තමයි කියන්න පුළුවන් වෙන්නේ පෙට්‍රල් එළියට ගන්නකොට බොර ඒක හරියට මේක ග්‍රීස් මේක SAE 40 මේක 20 30 මේක පෙට්‍රල් මේක ඩීසල් මේක කියලා ඒක ස්ට්‍රැටිෆයි කරාට පස්සේනේ ප්‍රොඩක්ට් එකේ ඉන්නේ එළියට එන්නේ කළු තෙල්. ඒක දැක්කට පස්සේ තෙල් හම්බුනායි කිව්වට රිෆයින්මන්ට් එක වෙලා නැහැ. ඒක නිසා තමයි සතිය සම්පජඤ්ඤයත් එක්ක යන්න ඕනේ යුද යුද්ධය දිනාගත්තට පස්සේ බලයේ තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න ඕනේ. ඒක යුද උපක්‍රමයක්. බලයේ තහවුරු කරන්නේ නැතුව දිගට දිගට යන්න ගියත් එහෙම අහුවෙන්න පුළුවන්. අන්න වගේ අපි මේක නැවත නැවත වෙන්න දෙන්න වෙනකොට පේනවා මේ quantity එක හම්බුනාට ඔය qualitative definition එකෙන් කල් ගන්නවා. ඒක හුඟක් වෙලා යනවා. අපි හිතනට වැඩිය හුඟක් වෙලා යන දෙයක් තමයි මේ අපි අපිට ලැබිච්ච දේ මොකද්ද කියලා හරියට දැනගන්න එක. වෙන විදිහට කියනවා නම් හම්බ කෙරුවට පස්සේ ඒක අරසා ගැනීම හරි අමාරුයි. ඒ වෙනුවට බුදුහාමුදුරු දීලා තියෙන ඕක නැවත නැවත එන්න අරින්නේ. ඒ කියන්නේ අහුවෙන්නේ අපි ඔක ප්‍රථම ධ්‍යාන කියලා විනිශ්චය කරපු දවසේ දාම අහුවෙලා ඉවරයි. ඒ එන් අදහස් කරන්නේ පළවෙනි ධ්‍යානෙ තව ඉඳලා ඉඳලා මේක පරීක්ෂා කරලා බල බල ඉඳලා ප්‍රීතිය හරියටම තහවුරුන දාට දෙවෙනි එකට යන්නේ එහෙමද? එහෙම නෑ. එහෙම කියන්න ඕනේ නෑ. මෙහෙම කරගෙන යන්න. ඒකට භාවනාවෙම පන්නනවා ඔක එහාට. කියන්නේ ඒ පසුබිම හදිගරසෙදි පන්නනවා. ඉතින් ඒකට යන්න ගන්නවා. ඒකට බය වෙන්න දෙයක් නැහැ නේ මේ වැලියන පැත්තට මැස්ස ගහලානේ තියෙන්නේ. ඒකට තේරෙන්න පටන් ගන්නවා මේක අත්දකින්න ටෙන්ෂන් එක අඩු වීම හරහා ප්‍රීණනේ වැඩි වීම හරහා ශ්‍රද්ධාව වැඩි වීම හරහා මට්ටම් වගේක් තියෙන බව පේනවා. ওই මට්ටම් එක පොතකවත් තියෙන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. අත්දකින්න එක සම්පූර්ණ වෙනස් කතාවක්. ඊට පස්සේ ඒක තව කරට කියන්න ගියාම ඊටත් වැඩිය අපබ්‍රංශයක් වෙනවා. ඉතින් අපි මේක පෙන්වන්නේ හරියට අර මේ ලේගෝ සෙට් එකේ තියෙන හතරස් කෑලි වගේ කෑලි ඇති කියලානේ. ඒ චෛසික ධර්මනේ වුණා. ඕ කාටවත් එහෙම හරියට කියන්න බෑනේ. අපි උත්සාහ කරනවා. උත්සාහ කරාට කවදා විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරපු ගමනම එතනදීම අපේ මෝඩකම අහුවෙනවා. ඒ කියන්නේ වලන් හැදුවට ගනව පුච්චන්න එපා. පිච්චුවාට පස්සේ ආයේ ඒක ඒ පිච්චිච්ච වලන් කැලලක් සාමාන්‍ය මැටි බවටපත් වෙන්න ලක්ෂ 20ක් අවුරුදු යනවලු. එනිසා හදලා තියෙනවා නිකන්. ඒ කියන්නේ වලන් හදලා තියෙනවා පුච්චලා නැහැ වගේ. මේ දෙවෙනි පළවෙනි ධ්‍යාන වෙන්න පුළුවන්. දෙක වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්ථිර කරන්න යන්න බෑ. ඒක මමමයි, මගේමයි, මගේ ආත්මය කරගත්තොත් එතන එනවා දෘෂ්ටිගත වීමේ ප්‍රශ්නයක්. මේක මෙහෙම එකක් වුණා මේ වෙන්න පුළුවන්. ඒකට කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. අපි මොකද යෝජනා මට්ටමේ විතරයි තියෙන්නේ. ඒක තමයි අහිංසකකම කියන්නේ. ඒක තමයි අ නිර්හංකාරකම කියන්නේ. මෙන්න මට බලහින්දිය නැහැ හම්බුණා. ඒක තීදි කොහොමද මේ මේ මෙහෙම වෙන්නේ කියලා අපි කෑ ගහන්න ගියොත් එතකොට වෙන්නේ ඕලොමල කමක් කියලා එනවා. අපි ඉතල බලහින්දිය නැහැ කියලා කියාගෙන ඊට පස්සේ අයිතිවාසිකම් ඉල්ලනවා. නෑ වෙන්න පුළුවන්. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කැඩුවොත් නම් <laughs> ඈ පොල් වෙන්නේ නැහැ. ගහේ කුරුම්බා තිබ්බොත් ගහේ හැදෙන නිසා මේ අපි හතර වෙනතාවට මම කියන්නේ මේක තීදි නැවත නැවත කරන්න බාධාවක් නැහැ නේ. අපිට කරන්න තියෙන්නේ ඒක පෙරකල පින. මම මේකට මේ තෝරන්න බේරන්න ගිහිල්ලෙවලා ඔප්පු දිරප්පු ලියන්න හදනවා වෙනුවට දිගට කරගෙන කරගෙන අරග ඇත්තටම කියනවා නම් පහු වෙනකොට ඉබේ සිද්ධ වෙනවා. තීරීක තියෙනවා නම් ලේසි නැති වුණත් ඒ නැවත නැවත දැනුම එනකොට ඒ දැනුමේ මණ්ඩි බෙදෙන ගතිය, තහවුරු වෙන ගතිය, අවක්ෂේපණ වෙන ගතිය ඥානෙ තියෙනවා. ඒකට ඉවසිල්ල තමයි ප්‍රධානම උත්තර වෙන්නේ. සක්මන් භාවනාව කර කර ඉන්නකොට අර හම්බේන මේ රැලි රැලි වගේ යන ගතිය සිලිලාරේ සමහර වෙලාවට මේ පරයන්ක භාවනාවේ ඉන්නකොට දැන් කකුල් එහෙම රිදෙනවා නම් මේ ෂෝල්ඩර්ස් මක් දෙක මෙහෙම ස්ට්‍රග් කරලා මට ඒක ගන්න වගේ පුළුවන් හැම වෙලාවෙම නෙමෙයි සමහර අවස්ථාවල ඒ රැලි දෙකක් විතර ඇව්වහම මේ දනිස් රිදෙන එක ඔක්කොම නවතිලා ආයි කාලයක් ඉන්න පුළුවන් ආපහු ඉතින් ආයි එනවා එහෙම කාලයක් ඉන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඒ වගේ දෙයකට පාවිච්චි කරාට කමක් නැහැ. ඒකට කියනවා අදිෂ්ඨාන ශක්තිය කියලා පෙර බිඳලා ඇති වෙන තරම් Tamanට ඒක ඌරුව ලැබුණා නම් ඒ ඒක මට ඕන වෙලාවට ගන්න පුළුවන් తాවකාලිකව. ගන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් හදිසි අමාරුවකට අපි ඒක පාවිච්චි කරනවා. හැබැයි නිතරම දිගින් දිගටම උත්තර දෙන්නේ නැහැ. ඒ වගේ Taman කලින් හම්බ කරගත්ත අත්දැකීම් තියෙනවනේ. අත්දැකීම් හොඳට ස්ට්‍රැටිෆයි වෙච්චිලා. ඒක දිහා හිත යොදනකොටම අර වර්තමානයේ පවතින දුකට අරක පිළියමක් වෙන වෙලාවක් එනවා. හැබැයි 100 දුක නැති කරන්නේ නැහැ. తాවකාලිකව මගහරවගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි සමාජයේ ප්‍රෙස්ටිජ් එක කියලා එකක් තියෙනවා. ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ අපි යම් තැනකින් කෙලෙස් හොඳට කුසල් උපදවලා හොඳ කීර්ති නාමයක් අරගෙන තියෙනවා නම් ගේට්ටුව ළඟට යනකොටම සැලුට් එක ගහලා ගාඩ් යන්න දෙනවා අපිට. ඒ යන තාරේටම තාලේටම ඉතින් ඔක්කොටම හිටින්නේ නැහැ. අනිකුණිය ගාව ගන්න ඉතින් කයින්නවා ඉස්සර මොකද කරන්නේ? තව කෙනෙක් යනකොට ගානක් නැහැ උට යන්න දෙනවා. හැබැයි ඒක බලාපොරොත්තුෙන් යන්න එපා. ඒක ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ සමාජයේදී අපි කාට හරි ගනුදෙනුනේ සමාජය වෙන්නේ ඒක ඩල් සයිකොලොජි උගන්වනවා. Tamanට ලැබෙනවට වැඩිය හැම වෙලාවෙම අනිත් පක්ෂයට වැඩිපුර දෙන්න පුරුදු වුණොත් එහෙම. කියන්නේ සේවයක් හෝ මුදලක් හෝ දෙන්න ගියාම ඒ දෙන කෙනාට ප්‍රෙස්ටිජ් එකක් හම්බ වෙනවා. හම්බෙන්නේ ද්‍රව්‍ය වලින් නෙවෙයි. දකින්නකොටම තේරෙනවා මේ මනුස්සයා කාටවත් තෝරන්න පිළිගන්නේ නැතුව දෙන කෙනෙක් කියන දැන් මෙයා මං ගැන දන්නේ කියලා හිතන්නේ. එතකොට මට හම්බෙන ප්‍රසිද්ධියක මං අරයා ළඟට ගියත් මගේ විල් පවර් එකට පොඩි අප්ලිප්මන්ට් එකක් ලැබෙනවා. එතකොට යා ළඟට මම යන්නෙම මට ඉතින් තරහ වෙන්නේ නැහනේ කවුරුවක්වත්. මම කවුරු සලකනවනේ කියන හැඟීමෙන් මට අර ප්‍රෙස්ටිජ් එක මෙයාගෙන් උපයෝගී කාර්යයට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මහබෝසත්න් වහන්සේලා ගන්නවලු. හිට පිට නැති මහ පොළොවත් හොල්ලන්න පුළුවන් තරම් එනකම්. කිසිසේත්ම කවදාකවත් උදව් කරනකොට ගණන් ගණන් කිරන් කරන්න යන්නේ ඒ වෙලාවේ ගන්න බල උප්පරීම ලකුණු ටික කුසල් ටික ගන්න හදනවා මිසක් ආ. දැන් මෙයා මයි ළඟට එනවා ඉල්ලීමක් ඉල්ලගෙන. මයි ළඟ තියෙනවා මම පුළුවන් තරම් දීලා මම උපරීම ගන්නවා. ඉතින් මෙයා සමහරට බයිනෝ ඇති මම මොඩලයා නෝන්ජලයා ඉල්ලුවේ සතපහයි රුපියල් පහක් දුන්නා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට කියනවා random action of kindness කියලා. අපි සමාජයේ හැදෙනකොට අපිට පේනවා එක එක්කෙනෙක් අපසහසව පත් වෙලා ඉන්නවා. ඇඟට නොදැනෙන්න ඌලඟට ගිහිල්ලා පොඩ්ඩක් උදව්වක් කරලා. දැනෙන්නේ නැති වෙන්න කළා මාරු වෙනවා. මොන විදියෙන්වත් මිනිහා දැනගන්න ඉස්සලා අපි මාරු වෙනවා. එතකොට එනවනේ ප්‍රෙස්ටිජ් එකක්. ඒ ප්‍රෙස්ටිජ් එක මෙතන ඉපෙව්වට අඟහරු ලෝකෙට ගියත් ගන්න පුළුවන්. මායя ඉස්සරහට ගියත් ගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ කියන්නේ සත්පුරුෂයෙකුට අපරිමිත පින් කරගන්න පුළුවන් ස්ථානයක්. එයා ඒකෙදි කිරන්න මනින්න යන්නේ. අහුවෙච්ච වෙලාවේ අන්කන්ඩිෂනලි උදව් කරන්න. ඒවට කියනවා පාරමිතා ශීලයෙන් කුසල් කරනවා කියලා මේ ඉලක්කම් ලියලා තියාගෙන ශෛලොක් හෝම් කතාව නැහැ. උපරිම කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ශාසනයක් තියෙනකොට විතරයිලු. ඒ නිසා හම්බෙච්ච වෙලාවේ කාට හරි අපේ ලොකු සාන්තිනකොට කිව්වේ කවුරු හරි ඉල්ලීමක් කරන්නේ බැරිම තැන මිසක ඒ නිසා කාගවත් ඉල්ලීමකට බෑ කියන්න එපා. පුළුවන් නම් උපරිම දීපන්. ඒතකොට ලොකු සාන්ති කියනවා සමහර විටක අපි මේ ඉදිරිසංශ කියනවා ඉල්ලීම ගැන ඇඬිල්ලක් කියලා ඩිෆයින් කරනවා. ඊට පස්සේ සමහර කට්ටියට දුන්න නැති වෙච්චාම අඬන ගතියෝද ඒක දෙවෙනි ඇඬිල්ල. මේ ලෝකේ කාටවත් අඬන්න තියන්න එපා. උඹ ළඟ තියෙනවනම් වහාම දීපන්. අය කුලේ වන්තේ ಜಾති බිලි මොකක්වත් බලන්න එපා. මොකද ඒ හම්බෙච්ච අවස්ථාව. ඒ නිසා භාවනා කරන වෙලාවක හම්බුනොත් අපිට ට්‍රැක් එක හම්බෙලා තියෙනවා. ට්‍රැෆික් ජෑම් නැහැ කියලා ආයෙ බලබලා ඉඳපක් කරගන්න. කරගෙන මේ අත්දැකීම ඊට පස්සේ අදිසි වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අතවාසියට හිටිනවා තමයි. මයික් එකට කතා කරන්න. තට්ටු කරලා බලන්නකෝ. මයික් එක තට්ටු කරලා බලන්න. ආ ඒකල මේ මේ ඇන්ගල් එක තියාගන්න. මම මේ කතා කරන ඇන්ගල් එක තියෙන. අවසරයි ස්වාමීන් වහන්ස මේ ඔබ වහන්සේ අර ඔටෝ පයිලටින් කියලා අපිට තේරුම් කරන්න හදන්නේ දැන් ওই කියපු දෙයද? ඒ කියන්නේ අපි යෝනිසුමනිසකාරයට ඇවිල්ලා හිත එක් තැන් වෙලා එක එක විදිය දේවල් අපිට දැනෙනකොට අපි ඒක දිහාම අවධානයෙන් බලාගෙන ඉන්නවා දෘෂ්ටි ගැනවත් මොකක්වත් හිතන්නේ නැතුව හිතට එන එක එක අදහස් ඕන්නම් අපිට පුළුවන් මේ දුක ගැන මේ චතුරාර්ය සත්‍යය දාලා එහෙම හිතලා බල බල ඒ ගමන යන්න කියන එකද ඒකෙන් අපිට තේරුම් කරන්න ඉස්සලා කියපු එකෙදි ගියම ගියොත් දැන් අපි අසීමිතව කාටට උදව් කරන කතාව ගත්තොත් ඉස්සලා අපිට හිතෙන්නේ අපේ මේ අපිට තියෙන ඔක්කොම වස්තු විනාශ වෙනවා විතරයි ලෝකයා කවදා සන්තෝෂ කරන්න බෑ. මේක නිකන් නාස්තික වැඩක් නිකන් හිස් කලයක් පුරවන්න හදනවා වගේ. නමුත් පිනේ එහෙම කන්නේ ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා තැනකට ගියාට පස්සේ නෑ මේ කිසිම කෙනෙක් මං ගැන අවිශ්වාස කරන්නෙත් නෑ ක්‍රෙඩිබිලිටි ඩෙවලොප් වෙනවා. ඒක තමයි වැටහෙන්න කල් යනවා. Taman මේක මේ මේ විනෝදාංශ කරගෙන කරගෙන යන උගා කල් යනවා. මේ ධර්මයේ කළ කළ දේ ඵලඵල දේ කියන එක අංශුවටම සිද්ධ වෙනවා. ආයි කවදාකවත් ඒක මේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා කරනකොට නම් හිතනවා මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ හොරු. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ කෙලවරක් ඉවර කරන්න බැරි කෑදරයෝ. කොහොමද දීලා ඉවර කරන්නද කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ භාවනා කරනකොටත් වරින් වර වරින් වර ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් සක්මන් කරන කරන වාරේ අපිට පේනවා වෙනකට වැඩිය පියවර ගන්නක් යනවා. ඒකට අපිට ගේන් වෙනවනේ මොකද්ද? අපි ළඟ එනවනේ මූණට අරමුණට මූණ දාලා තබා ගැනීම කුසලතාවය. ඒ කුසලතාවය වැඩි වෙගෙන වැඩි වෙගෙන යන්න ගියාට පස්සේ අරමුණ මූල කර්මස්ථානයේ වුණත් වෙන කර්මස්ථානයක් වුණා ප්‍රශ්නයක් නැහැ. එන දෙයට මූණ දෙමිල්ලනේ දැන් තියෙන්නේ. මේක මූල කර්මස්ථාන අරක මූල කර්මස්ථාන නෙවෙයි. ඒතකොට නෙවෙන එකටත් හිත දාලා බය වෙන්නේ නැතුව ඉන්න ගියාම වෙනවා ඒක ඒකට නපුරුකුත් නැහැ. පිට පිට ගියයි කියලා නපුරක් නැහැ ඒක දන්නවනම්. එහෙම ගියාට පස්සේ පේනවා ඒ වෙලාවට අරමුණු නොවිච්චි නැති අරමුණු කෙරේ වුණත් මේක පැතිරෙන ගතියක් එනවා. එතකොට හිතනවා මොකට මේ අරමුණේම ඉන්න ඕන කියලා දැඩි මත දහරි වෙලා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න ඕට පළටින් දානවා. නැත්නම් ආහාර කලියලා දානවා. ඌ ඒ දඟ කරලා කනවා. දිගේලි කරනවා කියන එක දන්නවා. දිගේලි කරනවා කියන්නේ දිගලනුවක දාන එක. මුදාහරනවා. දැන් හරක් ගෝයන් කපපු කුඹරේ හරක් දිගේලි කරා හරක් යන්න අරන. ඕට බයින් දන උඩු ගිහලා බැල බැලකට ලෑනේ ෆ්ලූට් එකක් ගහගෙන ඉන්නවා. අර ඉස්සර වගේ බෝග් එකයි කියලා ප්‍රශ්නයක් නැහැ නේද? අර ඉස්සෙල්ලා මම කියපු නිදර්ශනේ මම මේ කියන්නේ. ගෝයන් කපපු ඉඩමක තනකොළ කවන හරකට අරක් කවන ගොපල්ලට බෝග් එකයි කියන ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. බෝග් එකයි කියලා තියෙන්නේ කාසන් නෙලනකම්. එතකන් ඔටෝ පයිලට්ින් දාන්න බෑ. ඒකටත් <laughs> ක්‍රමයක් තියෙනවා කියලා හේමනන්ද සෝන්සි අපිට කිව්වා. <laughs> ඒ හේමනන්ද සෝන්සිගේ අයියා කෙනෙක් ඉන්නවලු ඌගේ වැඩේ මේ හරක් බලන එකතු. ඌ ගිහිල්ලා වෙලා හරක් අරගෙන ගිහිල්ලා බෝගේ කනකොට පැල්කවියක් කියන පිටපැත්ත හැරීගෙන ඉන්නවලු. <laughs> ලොවැඩ දඟලාවේ කවියක් කියගෙන දැන් හරක් කනවා කුඹුරේ. අර ඌ අනත දිහා ඉතින් දැන් අයිතිකාරයා කේමනන්ද සාන්ති ළඟට ඇවිල්ලා කියනලු බලන්න වාගේ අයියා කරන වැඩේ අපි පොහොර දාලා හදන දෙයනේ. එයා ගිහිල්ලා හරක් කවනවා මම සැරයක් කිව්වා ඒත් කරන්නේ මිනිහා මේ හරක් කද්දිව ගවනාත දිහා බලා ඉන්නවා කියලා. ඊට පස්සේ කේමනන්ද සාන්ති අයියට කතා කරලා කිව්වලු දැන් බලපන් උඹ කරන වැඩේ නිසා ගමේ ඉන්නත් නැහැ. මේ මිනිස්සයි උඹට කියන්න යන්නේ මටයි කියන්නේ. ඊට පස්සේ කළු බැනුම් උනත් බෙදිලා අහනකොට එච්චර සැරට වදින්නේ නැහැ කිව්වා. දැන් මට නෙවෙයිනේ කියන්නේ උඹට කියලා උඹ මට ඇවිල්ලා කියනවා. ඒ ඔටෝ වයිටින් ක්‍රම දෙකක් තියෙනවා. ඒ අනුව ඉතින් ඒක නිසා මේව ඇත්තටම අපි ඉස්සරහට යනකොට අපිට හම්බෙන endowments එහෙම නැත්නම් gifts මේක හැන්ඩල් කරගන්න බැරි එකයි අපිට තියෙන්නේ. මේ ලැබෙන හැම ප්‍රශ්නයක් උත්තරයක්ම අපි ප්‍රශ්නයක් කරගන්නවා. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. ඒ කියන්නේ අපැති මුස්ලිම් මනස මොක්කම් මනසෝ කියන ඥානම තියෙන්න ඕන කියලා. ඒ ඥාන ඥාන නෝන හරි. ඒක නැති අය ප්‍රශ්න තියෙන්නේ. හැබ්බෙන හැම උත්තරයක්ම ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඔයගොල්ලෝගේ ජීවිත කතාව අරගත්තොත් මට පෙන්න දෙහි රචනයේ තියෙන ෆුල් ස්ටොප් වගේ ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන හැම ලාභයක්ම ඔයගොල්ලෝ නොමග යවලා තියෙනවා. ඒ කියන්නේ හතුර මිතුර දෙන්න අඳුර ගන්න දන්නේ නැහැ. මහායාන බුද්ධ ආගමේ තියෙනවා ඇඳවිලා ගෙට මිනිස්සෙක් කෙනකොට හොරේ ඒ හොරා පුතා කියලා අඳුනගත්තොත් මොකද වෙන්නේ කියලා. ඈ? හොරෙක් එන්නේ. අර මිනිස්සෙක් මේ ගෙට ඉන්නේ පුතා කියලා. මොකද වෙන්නේ? හොරාට දොස් කියන්න බෑනේ දැන්. ඒ නිසා අපි ළඟට එන හැම හිතුරෙක්ම අපි මිතුරෙක් විදිහට අඳුරගෙන තියෙනවා. හැම මිතුරෙක්ම හතුරෙක් විදිහට අඳුරගෙන තියෙනවා. ඒ නිසා අපිට ප්‍රතිඵල දෙන එක තමයි අපිට ලැබෙන දඬුවම දැන්. මොකද එනේ එන උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. මේක මනුස්ස වංශයේ තියෙන වංචනික ධර්මයක්. විචිකිච්ඡා මුකේන පඤ්ඤා වංච පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචයති මේ ප්‍රශ්න කරනවා කියලා ධර්ම විචේ සද්දා කියලා කරන්නේ සැකයට පොහොර දාන. ශ්‍රද්ධාව නැහැ. වෙන දෙයක් ඇච්චා ගාලල්ලා ඔන්න යන් කියලා ගියාට වගේ මොකක්ක ප්‍රශ්නයක් නැහැ. දැන් මම භාවනා කරන කාලේ 77 78 79 මේ මහන්න කවුරක්වත්ම හිටියේ නැහනේ. තොග බිස්නස් වලට යනවා වගේ සිල්ලර බිස්නස් කරගෙන ඉන්න කවුරක්වත් නැහැ. අම්බෙච්චා ධම්මික හමුතුගාට ගිහලා කියවනවා කියවනවා කියවනවා. මගේ ඉංග්‍රීසි උන්වහන්සේට තේරෙන්නෙත් නැහැ. උන්වහන්සේට සිංහල තේරෙන්නෙත් නැහැ හොඳ වෙලාවට. ඉකිනා කමන්නේ කමන්නේ කමන්නේ. කමන්නේ කමන්නේ කියන ඉතින් හැමදාම නඩු තීන්දුව එච්චරයි. එක්ක මං දන්නේ කො මං කියූප එක තේරිලා නැහැ. ඉතින් මොනවද වෙන අහන්න කෙනෙක් නැහැ. කවුද භාවනා කරන කෙනෙක් පලාතක නැහැ. හැබැයි ඒ සංසි කියලා තුන භාවන සම්බන්ධ කතා කරන්න එනවනම් ඕනම වෙලාවක. මට ඉසලා කියලා තියෙන එනවනම් කියලා වරෙන්. ඕස්ට්‍රේලියානු හැමෝම මං මට එහෙම කරන්න බෑ. මට ඌව කරගෙන ඉන්න බෑ. මට හැමලා එනවා හිටියොත් මම වැඩ ගන්න නැත්තම් යනවා. භාවන සම්බන්ධ වෙනවා ඕන වෙලාවක වරෙන්. මොකද නෑ කවුරුත් නෑ ඌව කියලා දෙන්න. අපිට ඔය ඕන විශේෂඥයෙක් කොහෙද ඇගේ සල්ලි වලට. මේ සබ්ජෙක්ට් එකට නෑ. ඉතින් අපි ළඟ ගොඩාක් අර බෆර් කැප බෆරින් සෝන් එකක්. බෆර් එකක්. يعني සද්ධාව වැරදුනක් ප්‍රශ්නයක් නෑ. ඉතින් මොකද්ද ඉතින් ඔය කියේ? කියලා ගියොත් ඒකම උත්තරයක් කරනවා. කල් යනකොට තේරෙනවා ඉස්සෙල්ලා පේන ප්‍රශ්නයක් විදියට. මොකද අපි බලන්නේ ආත්ම සංඥාවෙන් ආත්ම සංඥාට බාධාවක් නෙන්නේ. මාන්නයට බාධාවක් නෙන්නේ. තෘෂ්ණාවට බාධායි. ඒකටම අපිට පේන්නේ කූඩල්ලට ලුණු ගැහුවා වගේ. නමුත් මේක දැනගන්න ඕන මේක නැත්තම් තෘෂ්ණාවනේ එන්නේ. දැන් එන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්තනේ. ඉතින් මේක බුදුහාමර විරාගය කියලා නමක් දාලා තියෙනවා. කම්මැලිකම එන්නේ. නීරසකම එන්නේ. සැකය එන්නේ. බය එන්නේ. මේ ඔක්කොම භාවනායේ දියුණුවට පෙර ලකුණු. අවසාන ප්‍රශ්න දෙක ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපේ කාලේ අවසන් පළවෙනි පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා ඒක ධානය සම්බන්ධව හතරවෙනි ධානයේ අටවෙනි ධාන අට අතර වෙනස මොකද්ද කියලා අහන්න. Would you kindly uh, kind enough to uh, tell us the difference between four jhanas and the eight jhanas? එතන බබා පෙන්වන්න මට මම පෙන්වනවා එතකොට. ඔයගොල්ලන්ගේ භාවනා අධ්‍යක්ෂකම් කියන්නේ නැතුව මොනවද මේ කතා කරන්නේ? ඒවට කියන්නේ මූල ධර්ම ප්‍රශ්න. එහෙම නැත්නම් gedara kana කරන gedara kana භාවනා කරන එකට මෙයා ඇවිල්ලා කමටහන් සුදු කරන්න හදනවා. කරන්න බෑනේ. තමන්ගේ අත්දැකීම දුන්න නම් ඔන්න මෛත්‍රියන අත්දැකීමත් එක්ක දල වශයෙන් කලබලක් කියත හැකියි. නැත්තම් කියවන්න ඔය මේ විශේෂයෙන්ම දීඝනිකායේ පළවෙනි පාටික වර්ගයේ කියවන්න ඔක්කොගෙම විස්තර লীලා තියෙනවා. ඔය මට්ටමේ. භාවනා කරලා හම්බුනා නම් තමන්ගේ අත්දැකීම කියන්නේ ඒක අනුව අපිට පොඩ්ඩක් ගලපන්න පුළුවන්. එහෙම නැතුව වගේ ප්‍රශ්න ඕනේ තරම් අහන්න පුළුවන්. වගවීමක් නැහැනේ. මං කියන්නේ වග වෙන්න තමන්ට අර්ථයෙන් සපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න විතරක් අහන්න උත්තර විතරන ගලපලා කියලා දෙන්න. නැත්තම් කියලා දෙන්න බෑ. මේ හතරවෙනි අතාවට මම කියන්නේ. අවසාන ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නිසරණ වනයේ පැවිදි වීමට කෙනෙක් සපුරාලිය යුතු කරුණ මොනවාද? වහන්සේට බොහොමත් පිං. මිනිසෙක් වෙන්න ඕන. ෂුවර් බලනවා අපි ආවට පස්සේ. මනුස්සෝෂි කියලා ප්‍රශ්නයක් අහනවා. උනම් අත්‍යත්. මනුස්සකම නැත්තම් මොනම දෙයක් කරන්න බෑ. ඒක දිනවනම් ඊට පස්සේ ඔය තෝරලා බෙල්ල මයිල් ගහලා හරි මේකලා ගත හැකියි. නැත්තම් මොන කරන්නේ? ඒ නිසා පොඩ්ඩක් බලන්න කන්නඩියක් ඉස්සරහට ගිහලා මිනිස්සෙද්ද කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න බැරි නම් ඉතින් sorry. ඒ මිනිස්සෙක් වෙන්න එපා ඒ. ඒක රැවුල පැහිලාද රැවුල අමුද ඒ ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්නයක් නෑ. ඉස්ලාම මිනිස්සෙක් වෙන්න ඕනේ මිනිස්සෙක් වුණොත් අපි ඇතුළට ගන්නවා ඊට පස්සේ තියෙනවා වෙනම ටිකක්. ඒ වෙච්චර සීරියස් නෑ. උපසම්පදා කරන්න ගියා උපසම්පදා මානිකේ කෙලින්ම අහනවා. අනනෝසි අම මනුස්සෝසි ණය තියනවාද මිනිස්සේද රාජබටේද සෙනග ඉස්සරහා තියලා අහන්නේ. ඒ මොකද ඒ දවස්වල නාගයෝ ඇවිල්ලා මිනිස්සු විසූරුපෙන් ඇවිල්ලා උපසම්පදාව ගන්නවලු. හොයන්නම බැරිලු මොන විදියකට වෙන ඌ කෑම කන වෙලාවේදී ණයෙක් වෙනවලු. බුදියා ගත්තට පස්සේ ණයෙක් වෙනවා. ඒ නිසා යා කියනවා මම මම හරීම මේ උදේකලාවට කැමති මං ඉන්න කුටියට කාටවත් එන්න දෙන්නේ නැහැ කියනවා. ඊළඟ කෑම කන්න වෙලාවදී ණයෙක් විදිහට ගිලගෙන ගිලගෙන යන්නේ. බුදියා ගත්තාම ණයලු. හැබැයි එළියට පැතර පස්සේ මිනිස්සෙක්. මුචි අන්තිමට ඒක ලොකු බාධාවක් වෙලා ප්‍රශ්න අහනවා ඔබ ණය ඔබ මිනිස්සෙක්ද කියලා. මිනිස්සෝසි කියලා ප්‍රශ්නයක් අහනවා. ඒක මේක තියෙනවා උපසම්පදාවේදී මේ මේ පැවිද්දට එච්චර බලපාන්නේ නැහැ නමුත් උපසම්පදා කරන අපේක්ෂකෙක් වශයෙන් ආවට පස්සේ පොඩ්ඩක් තට්ටු කරලා බලනවා මේ ඇත්තටම මිනිස්සෙක්ද කියලා. එහෙම තට්ටු වෙනවා දෙක තුනක් හැබැයි. ඈ? දැන් බොරු කිව්වොත් එයාට කොහොමද උපසම්පදාවක් පැවිද්දක් කියන බලාපොරොත්තු වෙන්න බෑනේ. කියන්නේ බොරු වීම පටන් අරගන්න තියෙන්නේ. එයා කොමික් කරව ගන්න ඕනේ. ඒක උසාවියට ගිහලා කියන්නේ මම මේ කියන දේ සත්‍ය බවත් එකම සත්‍ය බවත් මොකද්ද වාක්‍යයක් තියෙන්නේ. ඊට පස්සේ බොරු කියන්න පුළුවන්. නමුත් ඒක ජූරියට අහු වෙනවනේ. එයා කියවලා පටන් අරගෙන නිසා මනුස්සකම තමයි අපි ළඟ නැති එකම දේ එච්චරයි. අනිත ඔක්කොම ගුණ ධර්ම තියෙනවා මනුස්සකම නැහැ. ඇවිල්ලා බලන්නකෝ. මනුස්සකම තියෙනා නේ. ඈ? ඒව මන්ට ප්‍රශ්න නෙවෙයිනේ මං කියන්නේ මෙහි අපි අපිට තියෙන ඉතින් ඇතුළට ගන්න එකට ඉතින් එන්නේ ඉස්සලා ප්‍රශ්න ඕගොල්ලෝ විසඳගන්න. මං කියන්නේ මම දාන බැරියර් එක first and foremost මනුස්සෙක් නම් අපි ඊට පස්සේ ටික කරගන්න. ඒ කියන්නේ අපිත් කියේ එහෙම. දැන් මට ඒකට වෙන කෙනෙක් තීන්දුව කරන්න අයිතියක් නැහැ. මම යනකොටත් මට බලපෑම නීති ටික තමයි තියෙන්නේ. ලොකු සංහතය ඇඳපු නීති ටික විතරයි තියෙන්නේ. කවුරක්වත් මම වැඩිපුර දාන්න යන්නේ නැහැ. මොකද ඊට පස්සේ මම අකුසල් කරගත්තා වෙනවනේ. මම එතෙන්ට ගිහිල්ලා එන කෙනෙක් වාරණය කරන එක ඒක අමනුස්සයිනේ. ඒක නෑ. නිසා එන්න ආවට පස්සේ ඊට ටික බලමු. කෙසේ නමුත් මම කියනවා මේ නිසන්වනේ නිවුස්ලෙටර් එකක් තියෙනවා. මෙතනින් දන්නේ නැත්නම් චන්නව අල්ලගන්න. ඒකේ ඔයාලක තියෙන Nissan newsletter කියනවා දැට. අනේ ඒක බලන්න. ඒකෙදී ඒ ඇසිය යුතු ප්‍රශ්න කරන දේ අපි පුළුවන් තරම් බලන්න හදන්නේ. මේ ගමනේ යන අයත් එක්ක ඒගොල්ලන්ගේ අපි තොරතුරු අරගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතාවල් දැනගෙන අපි ඒකට කේට කරන්නත් හදන ගමන් ගොඩක් ඉගෙන ගන්න. පසුගිය අවුරුදු 3 විතර ඇතුළත නිවුස්ලෙටර් එක බැලුවොත් පුදුමාකාර දියුණුවක් පෙන්වනවා. පුදුමාකාර ඕපන් එක දැන්. ඕනම කෙනෙකුට අලුත් අලුත් නීති දාන්න කතා කරන්නත් පුළුවන්. තියෙන එක ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඒ නිසා අපි යන්නේ transparency democracy division of labor. හැම එකම transparent. ඒකල කියනවා කාටද තියෙනවා ප්‍රශ්න මේක මීට වැඩිය ට්‍රාන්ස්පරන්ට් කරන්න පුළුවන් කරච්චා. මීට වැඩිය ඩිවිෂන් ඔෆ් ලේබර් මම කියනවා මේක රිවර්ස් බ්‍රේන් ට්‍රේන් එකක් කියන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම අපේ වස්තු. ලාංකික ලංකාවේ වස්තු. ඔයගොල්ලෝ කොහේ හිටියත් මම ඕගොල්ලෝ අසීමිතව ටැප් කරනවා. ඔයගලගේ හැම හැකියාවක්ම හැම කීර්ති නාමයක්ම හැම උපයෝපදයක්ම මම ගන්නවා. ගන්න විදිහට වැඩ කරනවා. ඊට පස්සේ division of labor බෙදා ගන්නවා කිව්වහම ඒක නෑ දැන් මේ අපේ පවුලේ කිසිම කෙනෙක්වත් ওই වැඩපිළිවෙලෙන් අයින් වෙලා නෑ. හැම සමාජිකයෙක්ම වැඩ ගන්නවා. ඉතින් ඒක නිසා මේක දැන් යන්නේ නිකන් grass root level එකේ පුදුම ලස්සන යෑමක් යනවා. නිසා කිසි කෙනෙක් හිතන්න එපා මම Nissan වනේට උදව් කරන්න බැරි කෙනෙක් නැත්තම් මට Nissan වනේ උදව් කරන්න බෑ කියලා එහෙම කන්නේ ඒ ඒ ඒ ට්‍රෙන්ඩ් එක ඒ ඒ ගැම්ම යන්න නිතරම නිවුස් ලෙටර් එකේ ඉන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. පැවිදිම වුණා නැති වුණත් පැවිද්දෙක් වගේ කරන සේවය ගන්නත් පුළුවන් සේවය කරන්නත් පුළුවන් සාසනෙට. දැන් අපි පැය භාගයක් විතර වගේ වැඩි ප්‍රාර්ථනා කරන තියෙනවා. ඉන්ෂා අපි 3:45 වෙනකන් ඉමු. විනාඩි 15ක් පස්සට දානවා අපේ සක්මන් වෙලාව. ඊට 3:45 ඉඳලා 4:45 4:00 වෙනකන් පැය පැය තුන් කාලක් භාවනා පරියන්කේට. එහෙම කියනකොට තේරෙනවද? ඒ කියන්නේ ඉතුරු පැය භාගෙ ගිය එකේ භාගෙ දෙකට කඩලා සක්මණෙන් පැය භාගය කාලක් අඩු කරනවා ඉඳගෙන එකේ පැය කාලක් අඩු කරනවා. ඒ නිසා අපි 3:45ට නැවත රැස් වෙනවා පරියන්ක භාවනා සඳහා. හතරමාර වෙනකම් පරියංග භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි